සදකම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි දිනක් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එකත් පස්ව ඉඳගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබ මාගේ ධර්මය මතක තබාගෙන සිටින්නේ කොහොමද? එතකොට පින්වත්නි මේ භික්ෂුන් වහන්සේලා දින්න හරි පුදුම උත්තරයක්. කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අප මතක තබාගෙන සිටින්නේ මේ විදියටයි. භාග්‍යතුන් වහන්සේ අපට මේ විදියට දේශනා කළා තියෙනවා. මහණෙනි මේ ඉපදෙන මැරෙන ස්වභාවය පටන් ගත්ත දවස හොයන්න බෑ. ඒ කියන්නේ අපි එක එක්කෙනාගේ මේ ඉපදෙන්න මැරෙන්න හැදිලා තියෙන පිළිවෙල ආරම්භ වෙච්ච දවස සොයන්න බෑ. ඒ නිසා මහණෙනි මේ ඉපදින මැරෙන පටන් මැරෙන පිළිවෙල පටන් ගත්ත දවස් හොයන්න බැරි නිසා ඉපදිච්ච වාර ගණන කියන්න බෑ මෙතික් වාරයක් එක්කෙනෙක් සංසාරික ඉපදී සිටියා කියලා ඒ නිසා මේසා දීර්ඝ කාලයක් ඉපද ඉපද මෙරි මෙරි මේ ගමන යන්න සිදුවීම නිසා ඔබ හෙළු කඳුළු සාගර ජලයට වැඩි. මේසා දීර්ඝ කාලයක් ඔබට මේ සසරේ යන්න සිදුවීම නිසා නොඑක් ආකාරයට කරදර වලට මුහුණ දීලා අනතුරු වලට භාජනය වෙලා ගැලූ රුධිරය සාගර ජලයට වැඩියි. ඒ නිසා කලකිරීමයි මේ සසර ගමන ගැන කලකිරීමයි සුදුසු කියන භාග්‍යතුන් වහන්සේ ඕක තමයි අපි මතක් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා සාදු සාදු මහණෙනි බොහෝම හොඳයි මාගේ ධර්මයේ ඔබ මතක තබාගෙන සිටින අයුරු. දැන් බුදුරජාණන් වහන්සේව ඔබ බහැ දකින්න ගියපු වෙලාවක ඔබෙන් ඇහුවොත් පින්වත කොහොමද තථාගතයන් වහන්සේගේ ධර්මයේ මතක තබාගෙන ඉන්නේ කියලා ඔබ වටපිට බලලා උගුරේ බුරුල් ඇරලා කියන්න පටන් ගනී පටිච්ච සමුප්පාදේ. නැද්ද? චතුරාර්ය සත්‍ය මොකද හේතුව? එතකොට මට ප්‍රශංසා කරાવી. නැත්තම් අනිත්‍යයි මැද්දේ මමත් ධර්මයේ කියන කෙනෙක් බවට කැපිපෙනේවි. එහෙම එකක් වෙන්න බැරිද? පුළුවන් නේ. නමුත් බලන්න අතනදී අර භික්ෂුන් වහන්සේලා මෙච්චර මහා සාගරය වගේ ධර්මයක් දේශනා කළා තියෙද්දි අර භික්ෂුන් වහන්සේලා කිස් ඒ දීපු උත්තරේ කිසි මහා ගැඹුරු ධර්මඥානයක් පේනවද නැහැ නමුත් ඒ උත්තරේ තුල තියෙනවා ධර්මයට පිවිසෙන්න ඕන කරන සුදුසුකම දැන් මේ උත්තරේ පටිච්ච සමුප්පාදය ගැන නෑ විඥානය ගැන නෑ නාම රූප ගැන නෑ සත්‍ය පුද්ගලෙන් නැහැ කියාගෙන යන කතාවක් නැහැ. ඒ උත්තරේ තියෙනවා හැබැයි හරි කතාව. ඕමනාම දේ තියෙනවා. මොකද්ද මේ ඉපද ඉපද මෙරි මෙරි යන්න පටන් ගත්ත මේ සංසාර ගමනේ පටන් ගත්ත තැන සොයන්න බෑ. එතකොට ඒක කාගේ අවබෝධයේද? බුදුරජාණන් වහන්සේ තමයි එහෙම ප්‍රකාශයක් කළේ. ඒක පාලියෙන් තියෙනවා අනමතග්ගෝ භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. ඒක තමයි බුද්ධ වචනේ. ඒක තමයි භික්ෂුන් වහන්සේලා මතක් කළේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේකයි අපි මතක තබාගෙන ඉන්නේ. ඉපද ඉපද මෙරි මෙරි මේ සංසාරේ ගත කරන්න ගිහින් ඉපදිච්ච වාර ගණන අනන්තයි කිව්වා. එක දවසක් බුදුරජාණන් වහන්සේ වඩිද්දි ගමනක් විශාල නුගයක් සුද්ධ කරනවා එක තැනැත්තෙක්. බුදුරජාණන් වහන්සේ ඇහුවා ගෘහපතිය ඔබ මොකද මේ මහා විශාල නුගේ සුද්ධ කරන්නේ? ඒ කියන්නේ ඒක ගලවලා අයින් කරනවා. එතකොට කියනවා ශ්‍රමණයන් වහන්සේ මං අදහස් කළා මම මැරිච්ච කාලෙක කවුරුවත් වලදාපු නැති තැනක මගේ මිනිහ වලදාන්න ඕන කියලා. මා මේ සඳහා තනක් තෝර තෝර ඉඳිදි තමයි මම මේ ගහ දැක්කේ. මට හිතුණා මේ නුගේ දිහා බලද්දි මේක අවුරුදු දහස් ගාණක් පරණ නුගයක් වෙන්න ඇති. මෙතන කිසි කෙනෙක් වල දාපු නැති තැනක් වගේ. ඒ නිසා මං හිතුවා මෙතන මගේ මිනිහ වල දාන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අහුවා මේ ගෘහපතියේ ඔබේ නම මොකක්ද කියලා. ඉතින් ඔහු නම කිව්වා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ගෘහපතිය ඔබ ඔතන ඔය නමින් 14000 වතාවක් බල දාලා තියෙනවා. එතකොට බලන්න හැබැයි මේ එකක්වත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි විශ්වාසය නොතබා අපිට අවබෝධ කරගන්න බැරි දේවල්. ඇයි අපට ඉපදිච්ච කාලේ ඉඳලා අපි අයන වායන ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ගියාට පස්සේ අපිට පාඩම් පොත් වලින් දීපු කාරු ඉගෙනනවා. ඊට පස්සේ ඊට පස්සේ අපිට ඉස්කෝලේ 9 10 පන්තියෙන් එකට අපිට ඉගෙනුවා මිනිස්සු උපන්නේ වඳුරගෙන් කියලා. නේ? ඩාවින් කියලා කෙනෙකුගේ වාදයක් හැටියට අපිට ඉගෙනුවා මොකද්ද? අපි සිම්පන්චියෝ තමයි අපි මුත්තලා කියලා. එතකොට මේ අපි ඔක්කොම මිනිස්සු වෙලා තියෙන කාගෙන්ද? ඔව් සිම්පන්චියන්ගෙන් කියලා තමයි ඉස්කෝලේ ඉඳන් අපි ඉගෙන ගත්තේ. අමු බොරු බේගල්. ඊට පස්සේ ඉස්කෝලේදී අපි තවත් විෂයන් එක එකව ඉගෙන ගත්තා. ඒවෙන් ඒවෙන් තමයි අපිට අස්සාවල් කරන්න, වැඩපල කරන්න ඉගෙන ගත්තේ. හැබැයි මේ ජීවිතය ගැන බුද්ධ දේශනා ඒව කවුරුවත් කියා දුන්නේ නැහැ. මේ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොඇසී ගියා. නමුත් බුද්ධ දේශනා කියවද්දී පේනවා උන්වහන්සේ දේශනා කළේ ඇත්ත. උන්වහන්සේ දේශනා කරපු දේ තමයි සත්‍ය. අපිට ඒක පේන්නේ අපිට ඒක එකපාරටම වැටහෙන්නේ ඒක අපේ වැරද්දක් නෙමෙයි පින්වත්නි. ඒක තමයි මේ සංසාරයට හැදිච්ච රටාවේ ස්වභාවය. ඒ මොකද මේක අපිට කලින් වැටහුණා නම් කලින් අපි මේකෙන් ඈතර වෙලා. ඉතින් මේකෙන් ඈතර වෙන්න විදියක් නැත්තේ මොකද අපිට මේ ජීවිත ගමනේ ස්වභාවය වැටහෙන්නේ නැති නිසා. ඉතින් ඈතර වෙනවා කියලා පයින් යන්නේ. මේක පයින් ගිහිල්ලා ඈතර වෙන තනක් නෙමෙයි. වාහනයකින් ගිහිල්ලා ඉතුරු වෙන තනක් නෙමෙයි. මේකේ ඉතුරු වෙන්න තියෙන්නේ මොකද්ද පුරුදු කරන්න තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. වෙන මාර්ගයක් පුරුදු කරන්නත් නැහැ. එතකොට පින්වත්නි, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙක් පෙළඹෙන්න උපකාරී වෙනවා අර බුදුරජාණන් වහන්සේගේ අර දේශනාව. මොකද්ද ඒ? අපි මේ ආපු සංසාර ගමනේ ඉපදී ඉපද මෙරි මෙරි ආපු ගමන් ආපු මේ වැඩපිළිවෙල පටන් ගත්ත තැන සොයන්න බෑ. කල්ප කෝටි ගාණක් අපි මේ සසරේ ගෙවලා තියෙනවා. දැන් බලන්න හිතලා අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා කියලා නේ. එතකොට මේ කාලෙත් අපි කොහේ කොහේ හරි ඉන්න ඇති නේ. නමුත් අපි පුරපු එකක් නෑනේ. අපි තාමත් මේ සංසාරේ යනවා මේකේ. අපි පුරපු එකක් නෑ. අපි නමුත් මේ සංසාරෙම උන්වහන්සේ ගුටි කකා තමයි පෙරම් පිරුවේ. ඔබ දන්නව ඇති උන්වහන්සේ පෙරම් පුරාගෙන යද්දී උන්වහන්සේ මුවා වෙලා ඉඳිදි මේන්න වැද්දා වෙලා එනවා දේවදත්ත. උන්වහන්සේ හස්ති රාජා වෙලා ඉන්නකොට මෙන්න වැද්දා වෙලා එනවා. උන්වහන්සේ සඳකිඳුරා වෙලා වනාන්තරේ ඉන්නකොට සඳගිරි පව්වේ මෙන්න බරණැස් රජුරෝ වෙලා දඩේම එනවා. උන්වහන්සේ සංගීත මාස්ටර් වෙලා ගුත්තිල පඬිවරයා වෙලා ඉඳෙද්දි මෙන්න මෝසිලා වෙලා ඉගෙන ගන්න එනවා. ඉතින් උන්වහන්සේ ගුටි කකා තමයි පාරමී ගමන ගිහින් තියෙන්නේ. ඉතින් මේ නිසා අපි කොච්චර මේ වගේ දේවල් වලට මුහුණ දීලා ඇද්ද? නමුත් අපට තවමත් බැරි වුණා මේ ජීවිතය අවබෝධ කරන පැත්තකට අපේ කල්පනාව යොමු කරන්න. මේ නිසයි පින්වත්නි මේතෙක් කාලයක් මේ දීර්ඝ සංසාරේ අපට ඉපදීපද මෙරි මෙරි යන්න සිද්ධ වුණේ. එතකොට මේ දීර්ඝ සංසාර ගමනේ දැන් බලන්න කොච්චර මේ සසර ගමනේ ස්වභාවය දැන් ඔබට හිතෙන්න පුළුවන් නෑ මේ අපිට පිම්මදි නිසා පාරමී ධර්ම සම්පූර්ණ වුණා නම් නිකම්ම අපිට බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න තිබ්බනේ කියලා. දැන් බලන්න හිතලා දවසක් මේ වගේ ලකු සෙනගක් ලකු සෙනගක් ඉන්නවා ජේතවනාරාමේ. පිටිපස්සෙන් ඇහෙනවා ගෝසාවක්. ඔන්න මේ කලබල වුණා පිටිපස්සෙන් එන සෙනඟ. මොකද හේතුව? පිසියක් එනවා කඩාගෙන බිඳගෙන. ඇඟේ නූල් පටන් නැතුව පිස්සු කාන්තාවක් එනවා අවුරුදු 18ක් 20ක් වයස තියෙන. කවුද මේ එන්නේ? පටාචාරා. දැන් බුදුරජාණන් වහන්සේ ඈතදීම දැක්කා. උන්වහන්සේ දැක්කා මේ පටාචාරා එන්නේ. කවුද මේ එන්නේ? උන්වහන්සේ අඳුනගත්තා. මේ එන්නේ ගෞතම බුද්ධ ශාසනයේ විනීදර භික්ෂුණීන්ගෙන් අගතනතුරු ලැබලා පාරමී ධර්ම සම්පූර්ණ වෙච්ච එක්කෙනා. කොහොමද එන්නේ? පිසියක් වගේ. ඇගේ නූල් පුටක් නැතුව. බලන්න එතකොට මේ සංසාර ගමනේ ස්වභාවය. දැන් පටාචාරගේ ජීවිතය ගත්තොත් තරුණ වයසේ මං හිතන්නේ යා ප්‍රේම සම්බන්ධයට පැටළුණේ අවුරුදු 14න් 15න් 16න් වගේ. ගෙදරින් පැනලා ගියා. එතකොට අම්මා කෙනෙක් වුණා අවුරුදු 16න් 17න්. ඊට පස්සේ ඔන්න ඒ බබා ලොකු වෙනකොට ඔන්න දෙවෙනි බබා හම්බ වෙන්න ආවා. එතකොට පටාචාර්යගේ වයස තියෙන දැටි ඔන්න වැඩිම උනොත් අවුරුදු 19ක්. එතකොට බලන්න දැන් සාමාන්‍ය අම්මා කෙනෙකුට එකක්වත් තොරතුරු දෙන්න බෑ. මට තේරෙන හැටියට පටාචාර මැරුණේ නැත්තේ. පිස්සුවැදුනේ ජීවිතේ බේරෙන්නයි. දැන් බලන්න මේ මේ සිද්ධිය වෙලා පිස්සු නොහැදෙන්න යම ඉඳීද ජීවිතුන් අතර. තමන් තමන්ගේම ස්වාමියා තමන්ට කොලාතු හිවිල්ලන්න ගිහිල්ලා ණයෙක් ගාලා දෂ්ට කළා මැරුණා. එදාම මහා වැස්සේ තමන්ම තනියම වින්නපකම් කළේ. තමන්ම පොඩි දරුවා බිහි කරගත්තා. දැන් මහා වැස්සේ දැන් අම්මා කෙනෙකුට බබෙක් හම්බෙන අම්මා කෙනෙකුට මේ වැස්සේ තෙමි තෙමි එලිමහනින්න හොඳයිද? දැන් එහෙම වෙලා දැන් මේ පොඩි ළමයා එහෙන් අනිත් ළමයා අතද මේ අතින් අල්ලන් ළමයා මේ ළමයි දෙන්නත් එක මේ අම්මා කෙනෙක් මුළු රෑක් තෙමිලා බබාත් අරගෙන දැන් ඔන්න එනකට ස්වාමියා මැරිලා වැටිලා ඉන්නවා. ඒකත් හිත හදාගෙන මේ අම්මා එනවා. එනකට ගඟ අචිරවතී ගඟ උතුරලා. දැන් මේ අම්මා යහපැත්තේ තියාගත්ත මේ එන්න පුතේ පොඩ්ඩක් ඉන්න පුතේ මම ගිහිල්ලා මල්ලියව එගොඩෙන් තියලා එන්නම් කියලා හරි අමාරුවෙන් ගඟෙන් එගොඩ වුණා. මම දන්නවා ගංගාවල හැටි ඉන්දියාවේ වැස්ස වැස්සට පස්සේ මේ ගංගාවලට වඩා වෙනස්. සාමාන්‍යයෙන් මේ පටාචාරට ළමය දෙන්නම වඩාගෙන යන්න පුළුවන් නම් එකපාර අරගෙන යනවා. දැන් ඔය කියන විදිහට නම් වතුර තිබිලා තියෙනවා කරවටක් වගේ. ළමයා හරි අමාරුවෙන් ගෙනියලා තියෙන්නේ පරිවිල බබාව. මොකද ලুকু සැඩපහරකින් වේගෙන් වතුර පාර යනවා. එතකොට මේ පාලම් වැටෙන්න ඉස්සරලා මිනිස්සු පයින් තමයි ගියේ. ඒකට වෙයි. එහා පැත්තේ තිබ්බ බබාව අනිත් මැදට ආවා. එනකොට මේ උකුස්සෙක් ගත්තා. අදත් ඉන්දියාවේ මේ වගේ විශාල උකුස්සෝ ඉන්නවා. එතකොට මේ Tamanට පෙනිපෙනි මේ පාන්දර ඊයරෑ ඉපදිච්ච බබාව අද උකුස්සෙක් අරන් යන අම්මට පේනවා. අනිත් පැත්තෙන් පොඩි දරුවා වතුරට වැටෙනවා අම්මට පේනවා. ඒකටත් හිත හදාගෙන මේ මේ පටාචාරාව දැන් ඔන්න ගෙදර යන්න පිටත් උනේ. පිටත් වෙලා ගියාම දරසෑය පෙන්ලා කියනවා මේ ඉන්නේ අම්මයි තාත්තයි සහෝදරයයි. එතකොට පටාචාරාවගේ සී විකල් වුණා. සී විකල් නොවෙන්න එයා මොකක් කරගනීද? දිවි නසා ගනීනේ. බලන්න දිවි නසා නොගෙන බේරෙන්න එයාට උපකාරී වුණා සී විකල් වීම. ඒකෙන් තමයි එයා බේරුනේ. ඊට පස්සේ ඔන්න ඔහේ පාරවල් ගාන යනවා. ඇයි දැන් ඉන්නව දන්නේ නෑ ඇඳුමක් තියනව දන්නේ නෑ නිදා ගන්නව දන්නේ නෑ කනවා බොනව දන්නේ නෑ කිසි දෙයක් නෑ එහෙම වෙලා මෙන්න එනවා ජේතවනාරාමයට එතකොට බුදුරජාණන් වහන්සේ ඈතදීම කියනවා නැගණිය සිහියෙන් එන්න ඔන්න සිහිය ඉපදුනා සිහිය ඉපදලා පඩාචාරා ඇවිල්ලා අඬාගෙන වැටිලා විස්තරේ කිව්වම බුදුරජාණන් වහන්සේ මේ කතාව තමයි දේශනා කළේ මොකද්ද මෙහෙම තමයි අපි ආපු සංසාරේ හැටි ඔබ දරුවෝ නිසාම හෙළු කඳුළු සාගර ජලයට වැඩි කිව්වා. ඔබ ස්වාමියා නිසා හෙළු කඳුළු සාගර ජලයට වැඩි කිව්වා. එතකොට බලන්න පින්වත්නි අපිට මේ සංසාරේ රැඳී සිට රැඳී සිටින්න ගියොත් අපිට තව කොච්චරනම් කඳුළු හෙලන්න ඇද්ද? අපි දන්නවද මේවා? නෑනේ. අපි දන්නවද කී වතාවක් මේ සංසාරේ අපිට බෙලි කැපුම් කන්න ලැබෙයිද කියලා? නිර්පරාදේ. අහක තියෙන දේවල් වලට පැටලිලා. කොච්චර නිර්දෝෂී මිනිසුන්ට මේ සංසාරයේ තුල කරදර සිද්ධ වෙනවද? ඉතින් මේ නිසා මොන විදිහේ අ르බුදවල පැටලෙයිද කියලා අපි කවුරුවත් කියන්න දන්නේ නැහැ. මේක තමයි සංසාරේ ස්වභාවය. මේ සංසාර ස්වභාවය මේ විදියට ගිහින් ගිහින් සමහර විට ඔබ දැකලා ඇති සත්තු තමන්ගේම දරුවෝ වදලා තමන්ම කනවා. ඔබ දැකලා ඇති බල්ලු බලල්ලු කන බොන හැටි. මේ නිසා මේ වගේ අමුතු විදිහේ ගමනක් තමයි දුකෙන් පිරුණු ගමනක් මේක යන්න තියෙන්නේ. මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක දුකයි කියලා. එතකොට මේ අපට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපිට පැහැදෙන්න ඌමනයි. මොකද මේ පැහැදීම තිබුණ නැත්නම් අපිට හිතෙනවා මේ දුකක් තියෙන බව හැබෑව. නමුත් ඒක අපට එහෙම වෙන එකක් නැහැ. අපි හැමතිස්සෙම හිතන්නේ අපි ආරක්ෂා සහිතයි කියලා. අපිට රැකවරණයක් තියෙනවා කියලා. මේකට හේතුව මොකද්ද? අපිට මේ සසර ගමන පැහැදිලි නැතිකම. පැහැදිලි වෙලා නැතිකම. අපිට මේ මනුස්ස ලෝකේ විතරනේ පේන්නේ. අපිට පේන්නේ නෑ මේ සත්වයා සසරේ ඉපදීපද මෙරි මෙරි ගමන් කරන ස්වභාවය අපිට පේන්නේ අපිට පේන්නේ මේ සත්ව ලෝකවල විඳින දුක් අපිට මේ තිරිසන් ලෝකෙ විඳින දුක් පේන්නේ අපට പ്രേත ලෝකයේ විඳින දුක් පේන්නේ නැහැ. අපිට නිරේ දුක් පේන්නේ නැහැ. නිරේ දුක් ගැන විස්තරේ බුදුරජාණන් වහන්සේ තමයි පැහැදිලිව දේශනා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මහණෙනි මේ නිරේ දුක ගැන උපමාවක්වත් කියන්න බෑ කිව්වා. උපමාවක්වත් කියන්න බෑ කිව්වා මේ නිරේ තියෙන දුකේ ස්වභාවය. ඉතින් මේ නිසා උන්වහන්සේ දේශනා කළේ අපට මේ මේ ගැන කල්පනාවෙන් ඉන්න කියලයි. මොකද අපි ඉපදී ඉපදී මෙරි මෙරි ආපු මේ සංසාර ගමන අති දීර්ඝයි. අතිශයින්ම දීර්ඝ සසර ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ. මේ නිසයි මේ නිසයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම උත්සාහ කළේ නිරන්තරයෙන්ම උන්වහන්සේ දේශනා කළේ මොකක්ද? ඉක්මනින්ම මේ ධර්මයේ අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඊළඟට උන්වහන්සේ හැමතිස්සෙම මහන්සි ගත්තා මේ සුගතිය උපදින්න සලස්සන්න. සුගතිය උපදින්න සලස්සන්න මහන්සි ගත්තා. දැන් අපි දන්නවා අර මට්ට කුණ්ඩලී කියන චූටි දරුවා පොඩි දරුවාට පාණ්ඩු රෝගය හැදිලා මරණාසන්න වුණාම ඒ තාත්තා මොකද කළේ පිළිකන්නට ගෙනත් දැම්මා ඒ ළමයාව. දැන් පිළිකන්නේ ළමයා කේන්ද්‍රික ගා ඉඳෙද්දී බුදුරජාණන් වහන්සේ තමයි මේ රශ්මිමාලාවක් විහිදුවලා උන්වහන්සේගේ රූපේ පේන්න සලස්සලා ඒ දරුවගේ සිතේ පැහැදීමක් ඇති කෙරුවා. ඒ පැහැදීම හේතුවෙන් ඒ දරුවගෙන් උපන්නේ කොහේද? දෙවියන් අතර උපන්න. දැන් ඔබ දන්නවා ඇති මේ චත්තමානවක ගාථා. චත්තමානවක ගාථා තියෙන විභාගේ ලියලා මේ තරුණෙක් ගියා මේ ආයේ ගුරු ගෙදරට පඳුරු අරන්. එහෙම යද්දී බුදුරජාන් වහන්සේ දැක්ක මෙයා අද අතරමඟ මරණයටපත් වෙනවා. ඒ මරණයෙන් බේරන්න බෑ. හැබැයි යාව දුගති යන්නේකින් බේරන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ පාරායනේ ඉඳලා මෙහි එන්න තරුණයා කියලා කතා කළා. ඊට පස්සේ එයා ආවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වුණා. ඉතින් උන්වහන්සේ ඇහුවා ඔබ භාග්‍යතුන් වහන්සේව සරණ ගිහින් තියනවද කියලා ඇහුවා. අනේ නෑ කිව්වා. සරණ යන්න කිව්වා. කියලා ගාථාව ඉගෙනනවා. මොකද්ද ගාථාව? යෝ වදතං පවරෝ මනුජේසු යෝ වදතං පවරෝ යෝ කිව්වේ යමෙක්. කතා වදතං කිව්වේ කතා කරන්නා වූ යමෙක් මනුජේසු කිව්වේ මිනිසයන් අතර පවර ශ්‍රේෂ්ඨ වෙයිද? අපි ඉස්කෝලේ යන කල් ඕක කියන්නේ යෝවද දම්පා රෝමානු ජේසු කියලා. අපි දන්නේ නෑනේ මේක. යෝවද තම් පවරෝ මනු ජේසු. මනු ජේසුගේ මිනිසුන් අතරේ. සක්්‍ය මුනි භගවා කතකිච්චෝ කතකිච්චෝ කිව් රහත්. භාග්‍යවතුන් වහන්සේ සාක්‍ය මුනිంద్ర භාග්‍යවතුන් වහන්සේ රාතන් වහන්සේ නම. පාරගතෝ බල විරිය සමංගේ වීරියෙන් යුක්තව සංසාරයෙන් එතෙර වුණා. පාර කිව්වේ එතෙර. පාරගතෝ එතෙර වුණා. තං සුගතං සරණත්තමු පේ මං ඒ සුගතයන් වහන්සේ සරණ යන. ඉතින් මෙයා මෙයාට මේවා ඉගෙනුවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ ඉගෙනුවා මොකක්ද ඊළඟට? රාග විරාග මනේජ මසෝකං ධර්මයේ ගුණ කියන්නේ. රාගය විරාග කරනවා. ඒජ කියලා කියන්නේ තෘෂ්ණාව. අනේජ කියන්නේ තෘෂ්ණා නැති බව. ශෝක කියන්නේ ශෝකය. අශෝක කියන්නේ ශෝක නැති බව. රාග විරාග මනේජ මසෝකං. ධම්ම මසංකත මප්පටි කූලං. අසංකත ධර්මය. අසංකත ධර්මය කියන්නේ නිවන. නිවන පිළිකුල් රහිතයි. මధుර මිමං පගුණං සුවිබත්තං. ඒක ප්‍රගුණ කරාම ඊටාම සැප ලැබෙනවා. ධම්ම මිමං සරණත්තම පේමි. ඒ ධර්මයත් මම ආදරයෙන් සරණ යමි. ඒකත් ඉගෙනුවා චත්තමානවකට. ඊට පස්සේ අනිත් එකත් ඉගෙනුවා සංඝයා වදින එකත්. යත්තච දින්න මහප්පල මාහු චතුසු සුචීසු පුරිස යුගේසු යම් කිසි කෙනෙකුට දෙනවා නම් මහත්ඵල ලැබෙනවා නම් ඒ තමයි පුරුෂ යුගල වශයෙන් හතරයි අට්ඨච පුද්ගල ධම්ම දසාසේ ධර්මයේ තුල පුද්ගලයන් වශයෙන් අටයි සංගමිමං සරණත්තමිපේ නත්තමුපේමි මේ උතුම් සංඝ රත්නයේද ආදරෙන් වදින්න ඉගැන්වුවා මේ කවි තුන. ඊට පස්සේ පන්සිල් කියලා දුන්නා. ආ දැන් එහෙනම් යන්න කිව්වා. දැන් ඔන්න පිටත් වෙලා ගියා. පිටත් වෙලා ගිහිල්ලා අතරමඟ කැලෑබද ප්‍රදේශයකදී හොරු පිරිසක් ඇවිල්ලා වට කරගත්තා. වට කරගෙන මියාව ඝාතනය කළා. මෙයාට කවි ටික කිව්වේ ඝාතනය කළා මැරුණා. ඉපදුනා තවතිසාවේ. ඉපදිලා කල්පනා කළා කොහොමද මම මේ මම ගියේ කොහෙද? නැම ඉන්නේ කොහෙද? ඊට පස්සේ කල්පනා කරාම තේරුණා මේ මම මම යනාතරේ සවැත් නුවර ඉඳලා යනාතරේ මම සතුරන්ට අහුවෙලා මැරිලා මේ මම ඉපදෙලා ඉන්නේ. හැබැයි මම දිව්‍ය ලෝකෙ ඉපදුනේ ස්වල්ප වේලාවක් බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබිලා. එතකොට මේකෙන් පේන්නේ නැද්ද පින්වත්නි මිනිස්සුන්ව දෙවිවරුන් අතරට උපත කරා ගෙනියවන්න බුදුරජාන් වහන්සේට උනන්දුව තිබිච්ච බව. උන්වහන්සේගේ උනන්දුවක් තිබිලා තියෙනවා මේ මරණාසන්න වෙන පුද්ගලයාව දෙවියන් අතරට පිටත් කරන්න. ඇයි හේතුව? ඊට පස්සේ ආයමත් අවස්ථාවක් තියෙනවා ඔහුට ධර්මය අවබෝධ කරගන්න. ආයමත් අවස්ථාවක් තියෙනවා. එතකොට මේ අවස්ථාව දැන් බලන්න මේ චත්තමානවක ගාථා ඒකේ තියෙනවා මේ විමාන වස්තු වල ඊරෝසි මේ චත්ත මානවක දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවා මට මේ පුංචි වෙලාවකට මේ වගේ අනුසස් ලැබුණා නම් බොහෝ කලක් තෙරුවන් සරණ ගිහින් බොහෝ කලක් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගන්න අයට කොයිතරම් ලාභයක් ලැබෙනවද? ඉතින් දවසක් ඔහු රාත්‍රී ඒකාලෝක කරගෙන ජේතවනාරාමයට ආවා. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම මේ චත්තමානවක වෙලා හිටපු අර තරුණයා මම දැන් දිව්‍යයන් අතර ඉන්නේ මට හරි පුදුමයි මේ ස්වල්ප වේලාවකට බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් මට කොච්චර ලාභයක් ලැබුණාද කියලා. දැන් බලන්න පින්වත්නි මේ ලාභය අපි ඇති කරගන්නට මහන්සි ගත යුතු නැද්ද? අපි මේ ලාභය ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ. මොකද හේතුව මේ අවස්ථාවේ අපේ ජීවිතය අපිට අහිමි වුණොත් ඒ කියන්නේ අපි මැරිලා ගියොත් අපිට මොනවා හරි කරදර වෙලා මේ මනුස්ස ජීවිතයෙන් අපිට සමුගන්න වුණොත් ඊට පස්සේ ආයෙමත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා නම් අපිට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැ කියන්නේ ආයෙ මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපේ දෙමාපියෝ අපිව ඉස්කෝලේ යවලා අපි ඊට පස්සේ ගිහිල්ලා නරක් වෙලා මොනවා වේද කියලා අපි කියන්න දන්නේ නැහැ. ඒ කියන්නේ හැමතිස්සෙම ශ්‍රද්ධාව ඇති වෙනවා කියන එක හැම ආත්මෙම ඒක විශ්වාස කරන්න එපා. මොකද හේතුව මේ ජීවිතේදීත් මේ ශ්‍රද්ධාව ඇති කරගන්න මහන්සි වෙ යුතු නැද්ද? මහන්සි විය යුතුයි, කැපවිය යුතුයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපේ සිතේ ඇති පැහැදීමයි. දැන් අපි කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංසාරයේ කෙලවරක් නැහැ. මේක පටන් ගත්ත ගමන කෙලවරක් නැහැ කියලා. මේකේ බොහොම දුක්සහිත ගමනක් යන්න තියෙන්නේ කියලා. ඒක කාගේ අවබෝධයේද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. අපිට තේරෙන්නේ එහෙම එකක් නෙමෙයි. අපිට තේරෙන්නේ අපි අලුතින්ම මේ පටන් ගන්නවා කියලා. අපි දැන් ඔය කියන්නම් වාලේ අපි කිව්වට අපි මේ සංසාරයේ අපි හරි දිගට ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා අපේ සැලසුම් ඔක්කොම තියෙන අලුත් ඒවා නේද? අලුතෙන් ගෙවල් හදන්න, අලුතෙන් හැමදේම කරන්න, අලුත් ඇඳුම් අපි හැමතිස්සෙම හිතෙන්නේ අලුත් ගමනක් අපි යනවා වගේ. නමුත් මේ අපි යන්නේ අලුත් ගමනක් නෙමෙයි බොහොම පරණ ගමනක්. බොහොම පරණ ගමනක් අපිට තේරෙන්නේ අපිට සංසාරේ ආත්ම භාව 10000 ගණන් පරණේ හම්බ වෙනවා. අපිට පරණ සතුරු හම්බ වෙනවා. පරණ පරණ පෙම්බැඳපු අය හම්බ වෙනවා. පරණ ගුරුවරු හම්බ වෙනවා. දෙමාපියෝ හම්බ වෙනවා. මේ වගේ සංසාරයක් මේ යන්නේ. එතකොට මොකද වෙන්නේ? අපිට මේකේ මේ තියෙන සංකීර්ණ බවත් එක්ක අපිට පැහැදිලි වෙන්නේ ඒ නිසා පින්වත්නි අපි මේ ගමනේ මේ යන රටාව ගැන අපි යම්කිසි ආකාරයකට බුද්ධ දේශනාව අනුව සිතන්න පුරුදු වෙලා තිබීම හරි වැදගත්. ඒ කියන්නේ බුද්ධ දේශනාව හිතනවා කියන්නේ මොකද්ද? අපි මේ යන්නේ මේ අද ඊයේ පටන් ගත්තු ගමනක් නෙවෙයි කියලා අපිට තේරිලා තේරුම්ගෙන සිටීම. මේ යන්නේ අද ඊයේ පටන් ගත්තු ගමනක් නෙමෙයි. මේ දීර්ඝ ගමනක් මේ යන්නේ. ගිහිලා තමයි මේ දැන් මේ දැන් ඔන්න අපි මනුස්ස ලෝකෙට දැන් ඉපදිලා තියෙන බුද්ධ ශාසනේ අන්තිම කාලෙමයි. ඉන්දියාවේ උපන්න නම් කිසිම දෙයක් නැහැ. ඉන්දියාවේ උපන්න නම් අපිට මෙලෝ පිහිටක් සරණ කිසිම දෙයක් නැහැ. බලන්න දැන් බුදුවරු පහළ වෙන්නේ කොහේද? ඉන්දියාවේ. පසේ බුදුවරු පහළ වෙන්නේ කොහේද? ඉන්දියාවේ. ඉතින් බුදුවරු රහතන් වහන්සේලා මෙහෙත් පහළ වුණානේ. නමුත් මෙහි බුදුවරු පහළ වෙන්නේ නැහැ. පසේ බුදුවරු පහළ වෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේලා පහළ වෙනවා කියලා විශේෂ ලකුණුත් නැහැ. එහෙනම් බෝසත්වරු පහළ වෙන පසේ බුදුවරු පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන ඉන්දියාවේ මේ වෙද්දි කිසිම පිටක් නැහැ. කිසිම පිළිසරණක් නැහැ. විමුක්තිය හොයාගෙන ඉන්දියාවේ ගිහින් තියෙනවා සාදුවරු සංගණනයක් කරලා තියෙනවා සාදුවරු කීයක් ඉනවද කියලා ඉන්දියාවේ ඉන්දියාවේ සාදුවරු ඉන්නවා කෝටි 5ක් සාමාන්‍ය මිනිස්සු ගාන කෝටි 100 ගානක් සාධූරු විතරක් ඉන්නවා ලක්ෂ 500ක්. අපේ ලංකාව වගේ දෙගුණයක්. හැබැයි විමුක්තියක් සොයාගෙන යන කවුරුත් විමුක්තිය සොයාගෙන යන්නේ. හැබැයි ඒක කියා දෙන්න කවුරුත් නැහැ. ඒ මොකද හේතුව? බුද්ධ ශාසනේ නැති නිසා. එතකොට බලන්න ඉන්දියාවේ උපන්නත් අද ඒ කෙනාට කිසිම පිහිටක් නැහැ. කිසිම පිහිටක් පිළිසරණක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට පිට පිළිසරණ කුමක් කියලාද? ධර්මයයි. කුමක්ද අපට පිට පිළිසරණ? ධර්මයයි. ධම්මෝහ වේරක්ඛති ධම්මචාරී. ධර්මයයි ඒකාන්තයෙන්ම ධර්මයේ හැසිරෙන එක්කෙනාට පිට වෙන්නේ. චත්තම් මහන්තං යථා වස්ස කාලේ වැස්ස කාලෙට විශාල කුඩයක් අස්සට ගියා වගේ ඒසා නිසංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ පුරුදු කළොත් අනුසස්මයයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන එක්කෙනා දුගතිය යන්නේ නැහැ. නදුග්ගතින් ගච්ඡති. දුගතිය යන්නේ නැහැ. එතකොට මේ ධර්මයේ ධර්මයේ විතරයි අපිට පිට වෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ කුමක් කිව්වද? උන්වහන්සේ වදාළ ධර්මයයි විනයයි. තමයි ශාස්ත්‍රු ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ. උන්වහන්සේ දේශනා කළේ ධර්මයේ පිහිට කරගන්න නේද? ධර්මයේ පිහිට කරගෙන ධම්ම සරණ, අනඤ්‍ය සරණ ධර්මයේ පිහිට කරගන්න කිව්වා. වෙන පිහිටක් කරගන්න වෙන දෙයක් පිහිටක් කරගන්න දෙයක් නැහැ කිව්වා. එතකොට පින්වත්නි මේ ධර්මයේ පිහිට පිළිසරණ කරගෙන යන කෙනා අපිට ගොඩාක් උපකාරී වෙනවා ධර්මයේ පිහිට පිළිසරණ කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම කුමක් ගැන සිත පහදවා ගැනීමද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඉතින් මේක අපි හරි විදියට කරන්න ඕනේ නැත්තම් එක එක්කෙනා කියලා අපිට සැක ඉපදුනොත් අපිට විහිට පවතින්නේ නැහැ ඒ කියන්නේ ඔබ දන්නවා ඇති එක එක මත යනවානේ කලින් කලට එක කාලයක් මේ ළඟදි මතයක් ගියා බුදුරජාණන් වහන්සේ උපදින ලංකාවේ කියලා ඒ කියපු ගමන් එහෙමත් පිළිගන්න අපි ලෑස්ති වෙලා හිටියොත් ඒකෙන් හානි වෙන්නේ මොකේදද? අපේ තියෙන පැහැදීමටයි. අපේ සිතේ පැහැදීමට හානි වුණාට පස්සේ අපි අදහස් පිළිගන්නේ නැතුණාට පස්සේ අපි පරණ රටාවට ආයෙ වැටෙනවා. ලාභයක් නැහැ ඒකේ. අපි දැන් කොහොම හරි අලුත් ජීවිතයකට එන්න උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන නෙමෙයිද? අලුත් ජීවිතයක් ගොඩනගන්න අපි උත්සාහ කරන්නේ ධර්මයේ කෙරේ සිත පහදවාගෙන. පරණ ජීවිතේ නම් සුළු දෙයක් නේක උත්සාහ කරන්න දෙයක් නැහනේ. ඒ පරණ ජීවිතේට අපි නිකම්ම ඇදිලා යනවා. පරණ ජීවිතේට අපි නිකම්ම ඇදිලා යනවා. ඒකට 아무තින් උත්සාහ කරන්න දෙයක් උත්සාහ කරන්න දෙයක් නැහැ. කවුරු හරි කිව්වොත් අපිට කවුරු හරි කේන්ති ගස්සුවොත් කේන්ති ගන්න එක නිකම්ම වෙනවා. ආය 아무තු උත්සාහ කරන්න දෙයක් නැහැ. ඊළඟට මේ ඊර්ෂියාව ඇති වෙනවා කියන එක නිකම්ම වෙනවා. ආයෙක උත්සාහ කරන්න දෙයක් 아무තු වෙන්නේ නැහැ. ඊළඟට රණ්ඩු සරුවල් ওই සුළු දෙයකින් ඇති වෙනවා. ඊළඟට හිතාමතා නැතුව හොයේ කටටෙනේ දේවල් කතා කරනවා නිකම්ම සුළු දේවල් ඒවා. ඒ වගේම කවුරු හරි බොන්නන ගැහුවොත් යනවයි කියන ඒවා ඉස්සර සාමාන්‍ය දේවල්. දැන් මේවයින් වෙන් වෙලා අලුත් එකක් පුරුදු වෙන්න හදන එක තමයි අමාරු. එතකොට මේ පුරුදු වෙන්න හදන දෙයට උපකාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි තමන්ගේ සිටී ඇති පැහැදීමයි. මොකද හේතුව ඒ පැහැදීම නොතිබෙන්න අපිට මේ ධර්ම මාර්ගයේ එක දශමයක් ඉස්සරහට යන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ කෙරෙහි පැහැදීම නොතිබෙන්න දශමයක්වත් මේකේ ඉස්සරහට යන්න බෑ අපට. එහෙනම් මේ පැහැදීම අපිට අතිශයින්ම ගොඩාක් උපකාරී වෙනවා මේ ධර්මයේ කෙරෙහි පැහැදීම. එතකොට පින්වත්නි මේ පැහැදීමට මොකද්ද අපි කියන්නේ? ශ්‍රද්ධාව කියලා. කොහොමද මේකට අපි කියන්නේ? ශ්‍රද්ධාව කියලා. එතකොට මේ ශ්‍රද්ධාව තමයි මුලින්ම අපිට උදව් වෙන්නේ. ඊට පස්සේ අපිට මේ සසර ගැන යම්කිසි යම්කිසි දැනීමක් ඕනේ. සසර ගැන යම්කිසි දැනීමක් ඕනේ. ඒ කියන්නේ දැන් අපි බුද්ධ දේශනා ආශ්‍රයෙන් තමයි ඒක අපි ලබා ගන්නෙ. ඔබ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච අය එක එක්කෙනෙක් හිටියා ඔහු සිටුවරේ ආනන්ද සිටුවරයා කියලා. ඔහු ඔහුට හිටියේ එක පොතයි. සේවකයෙක්ම අඬ ගහලා පුතාට කියනවා පුතේ මේ බලන්න මේ ඔගලන්ගේ අපච්චි මේ ගෙවල් දොරවල් හදපු හැටි මේ ව්‍යාපාර කරපු හැටි මේව කලේ මේ වේයා තුඹස බඳින්නේ නැහැ. මේව කලේ මී මැස්සා වදේ බඳිනවා වගේ. පුතේ මතක තියාගන්න රුපියලක් හරි වේදන් වුණොත් ඒක වේදමක් මිසක් ආදායමක් නෙවෙයි. දැන් මෙහෙම කියකේ මේ gedara කට්ටියට මේ හම්බ කරගැනීමේ අනුසස් කියනවා. කියලා කියලා මෙයා මෙයා මොකද කළේ කෝටිපතියෙක් වුණා. දැන් යම් කිසි ප්‍රමාණයකට කෝටිපතියෙක් කිව්වට හරියන්නේ නැහැ. එයාගේ වත්කම් පෙන්වන්න ඕනේ ආණ්ඩුවට. එතකොට තමයි සිටුවරෙක් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් මෙයා හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා කෝටි 30ක් 40ක් හම්බ කරලා මෙයා රජුරවන්ට කියලා පෙන්නවා. මට දැන් මෙච්චර ආදායමක් තියෙනවා කියලා. රාජ්‍යරෝ මෙයාට සිටු තනතුරක් දුන්නා. දැන් එතකොට මෙයාගේ නම මොකද්ද? ආනන්ද සිටුවරයා. දැන් මෙයාට පුතෙක් හිටිය මූලසිරි කියලා. දැන් මේ පුතා තියෙනවා. දැන් මෙයා සිටුවරයා වගේ ජීවත් වෙලා මලා. මැරිලා ගිහින් උපන්නා ඈත ඒ රට ඒ ගමේම ඒ සවැත් නුවරම මෙරනේ රජගහ නුවර ඈත හිඟන පවුලක උපන්නා. දැන් ඔන්න මේ හිඟන පවුලක ළමයෙක් ඉවදුනා කොර වෙලා කොරක ගහ ඇවිදින්නේ ඇස් ඇදයි නහය මොක්කන් ඔන්න උපන්න අමුතු සතෙක් වගේ ළමයෙක්. ඊට පස්සේ මොකද වුනේ? අම්මා පුළුවන් හැටියට මේ ළමයා චුට්ටක් ලොකු කරලා හැදුවා. දැන් අම්මටත් නෑ යනේන මන් නැතුණා මේ ළමයා හම්බෙච්ච දවසේ ඉඳලා. අම්මා පොඩ්ඩක් ළමයා හදලා ළමයාට එකක් ලොකු යනකට පොල් කට්ටක් අතර දීලා කිව්වා පුතේ මට කරන්න දෙයක් නෑ. දැන් ඉතින් නුඹේ හැටියට නුඹ ජීවත් වෙනවා. දැන් ඉතින් මේ ළමයා වීදි දරුවෙක් වුණා. වීදි දරුවෙක් කියන්නේ මොකද්ද? මෙයා ජීවත් වෙන්නේ මහපාරේ. දැන් මහපාරේ ජීවත් වෙද්දි මේ වගේ නෙමෙයි පින්වත්නි සීත කාලයක් එනවා. ඉන්න හිටින්න බැරි සීත කාලයන්. රස්නේ කාලයක් එනවා. ඒ රස්නේ මේ රස්නේ දැන් අපට මෙහෙනේ දැන් පොඩ්ඩ රස්ජගේ තේරෙන්නේ නේ. ඉන්දියාවේ රස්නේ බලන්න ඕනේ. දුම් විසෙයි. මේ රස්නේ නෑ. ඉන්දියාවේ රස්නෙත් එක්ක බැලුවාම මං රස්නේ කාලේ ඒකට දෙයකට ඉඳලා තියෙනවා. ඉන්න බෑ. නහයින් ලේනවා දවල්ට රස්නේ වැඩි වුණාම. මගේ නහයනොත් ලේ ඇවිල්ලා තියෙනවා. රස්නේ වැඩියට වැඩිකමට. මෙහෙම නෑ. එතකොට මේ ඒ වගේ රස්නේ කාලයක් යනවා. ඊළඟට වැස්ස කාලෙට තුහේ වහිනවා. ඉතින් මේකේ මේ වීදි දරුවෙක් කළා මේ ළපයන් උපන්නා. ඊට පස්සේ දැන් ඔන්න මේ ළමයා හිඟා කාගෙන පාරේ බොදියගෙන ජීවත් වෙනවා. හිඟමන් අරගෙන. දවසක් මේ ළමයා යනකොට දැක්ක විශාල ගේට්ටුවක්. හැරලා තියෙනවා. මේ ළමයා දන්නේම නෑ මේ ළමයා ගේට්ටුවෙන් ඇතුළට ඇදිලා ගියා. පරණ පුරුද්ද මත උනා. මතුලා මේ ළමයා පොල් කට්ටක් තරම් hina වේගන ගේට්ටුවෙන් ඇතුළට ගියා. යාට අර මාලිගාව ඇතුලේ යාගේ පුතා සිටු මාලිගාව ඇතුලේ පුතා බැඳලා පුතාගේ ළමයි සෙල්ලම් කර කර ඉන්නවා. මෙයා තිස්තෝපුවට ගොඩ වුණා, සාරිට ගොඩ වුණා, hina වේගන අර ළමයි මැද්දට පැනලා. පැන්න ගමන් අර ළමයි ටික කෑ ගැහුවා මෙන්න අම්මේ මෙන්න යකෙක් ආවෝ කියලා කෑ ගැව්වා. සේවකයා ආපු ගමන් දැක්ක මේ හිඟන කොල්ලෙක් ඇවිල්ලා ඉන්න ගැව්වා පයින් වීසි වෙන්න ගේට් ගේ ඉදිරියෙන් එළියටම වීසි වුණා. ඊට පයින්ම ගගා මේ කොල්ලව මේ පොඩි කොළු පැටියව ගේට්ටුවෙන් එළියට දැම්මා. දැන් මේ ළමයාගේ ගේට්ටුවෙන් එළියේ පැත්තක දැන් ඉතින් තුවාල වෙලා හීරිලා හැමතැනම ලේ ගලාගෙන අඬ අඬ ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ මේ ගේට් මේ ඉස්සර මේ පාරේ වඩිනවා. ළමයි කණ්ඩායමිනු දැක්ක හිටගත්තා. හිටගෙන බල්ලා කියනවා අනේ මේ ආනන්ද සිටුරයාට ගිය කලදසාව. එතකොට මේක දැක්ක ඒක ආරංචි වුණා මේ ගේට්ටුවේ හිටපු මුරකාරයාට. මුරකාරයා දුවලා ගිහිල්ලා කිව්වා මූලසිරි සිටුතුමාට. සිටුතුමා හරි කියෙන් දින් තාත්තර අපහාස කළා කියලා කෑ ගහගෙන එළියට ආවා. බුදුරජාණන් වහන්සේ ඔහේ කෑ ගන්නද යන්නේ මේ මේ මේ දරුවාට මම මේ දරුවාගේ අතීතය මතක් කරලා දෙන්නම් කිව්වා. කවුද කියලා? ඔබ කියන්නේකෝ මේ ආන්න සිටුවරයා ඔබට නොදීපු වස්තුව මොනවද කියලා. ඔබට කිව්වා තාත්තා රත්තරන් සෙරපු දෙකක් පාවිච්චි කළා ඒක දැන් නැහැ. තාත්තා රම් පිඟානක ආහාර ගත්තේ පිඟානක් නැහැ. තාත්තා රත්තරන් හැරමිටියක් පාවිච්චි කළා ඒකත් නැහැ අපි තාම හොයනවා කිව්වා. ආ ඒක දැන් අහගන්න කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්බුදු බලෙන් අර ළමයාට අතීත ජීවිතය මතක් කෙරෙව්වා. මතක් කරලා කතා කරලා කියනවා සිටුතුමනි මේ අර දැන් තුවාලය ඇවිල්ලා මේ ඉගෙන කොල්ල දැන් මේ පාරයි ඉන්නේ අඬ අඬ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ යාට කියනවා සිටුතුමනි නැගිටින්න කිව්වා. නැගිට්ටා. සිටුතුමනි මේ පුතා ඇවිල්ලා ඉන්නවා මෙයාට අර සරප්පු දෙක හොයලා දෙන්න කිව්වා. දැන් මේ කොල්ලා යනවා ගේ ඇතුළට. ගිහිල්ලා කෙලීම කුස්සියට ගියා. ගිහින් කුස්සිය තනක් පෙන්නවා. මෙන්න මෙතන හාරන්න කිව්වා. හැරුවා. හාරනකට සිරපු දෙක වල්ලලා. ඔන්න සිරපු දෙක හම්බ වුණා. ඊට පස්සේ කව සිටුතුමනි කෑම කාපු පිඟාන දෙන්න දැන් මේ දරුවට කිව්වා. දැන් මේ කොල්ල සීවි කල්ලෙන් වගේ යනවා පිළිකන්නට. ගිහිල්ලා තනක් පෙන්නවා. මේ මෙතන හාරන්න කිව්වා. හැරුවා. ඔන්න පිඟාන හම්බ වුණා. ඊට පස්සේ කව සිටුතුමනි ඔබ පාවිච්චි කරපු මේ හැරමිටිය දෙන්න කිව්වා මේ ළමයාට දැන්. ගියා ඊළඟ තැනට ගියා හැරුව හම්බ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආහන මූලසිරිගෙන් දැන් කවුද කියලා තේරෙනවද මේ කියලා ඇහුවා. දැන් එතකොට බලන්න මේ සංසාරේ මොන විදිහේ ස්වභාවයකින්ද මේ කෙනෙක් ගමන යන්න තියෙන්නේ. මොන විදිහේ ස්වභාවයකින්ද මේ යන්න තියෙන්නේ. එතකොට එක ජීවිතයක යා සැප ලබනවා. එක ජීවිතයක බලේ ලබනවා. හැබැයි අපිට මේකෙන් එකක් පේන්නේ නැද්ද? මේ පින කියන එක රැස්කලේ නැත්තම් ඉවර වෙනවා කියලා. ඒක නේද මේකෙන් අපිට තේරෙන්නේ. පින කියන එක ඉවර වෙනවා. අවසන් වෙනවා. සල්ලි වගේ එකක්. පින කියන්නේ. එතකොට සල්ලි කියන දේ ඉවර වෙනකොට අපි මොකද කරන්න ඕනේ? ආයි සල්ලි හම්බ කරන්න ඕනේ නේද? සල්ලි හම්බ කළේ නැත්නම් මොකද වෙන්නේ? සල්ලි හම්බ කළේ නැත්නම් අපිට මුකුත් කරගන්න බෑනේ. එහෙමනම් මේ වගේ තමයි පින. එහෙනම් පින්වත්නි අපිට මේ පින රැස් කර ගැනීම ගැන අපිට යම්කිසි පැහැදිලි වැටහීමක් අවබෝධයක් අපට තියෙන්න ඕනේ. පින රැස් කරගන්න පැහැදිලි වැටහීමක් අවබෝධයක් අපට තියෙන්න ඕනේ. මොකද හේතුව එහෙම වුණොත් විතරයි අපට යම්කිසි මට්ටමකින් ආරක්ෂා සහිතව දැන් දැන් බලන්න හිතලා දැන් ඔන්න අපිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අන්න අපිට උන්වහන්සේගේ ධර්මය පොඩ්ඩක් අහන්න ලැබුණා. එතකොට අපිට මේ සුගතියේ උපදිනකන් සුගතිය දැන් අපිට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව තියෙන දුගතියද සුගතියද? සුගතියනේ එතකොට සුගතියේ අපි ඉපදිලා සුගතිය අපේ ජීවිතේ රැඳී තිබ්බොත් තමයි ධර්මයේ තියෙන්නේ. සුගතිය අපේ ජීවිතේ රැඳී නොතිබුණොත් ඉවරනේ. දැන් අපි ගමු ඊළඟ ජීවිතේ අපි manuss ලෝකේ ඉන්න හද කල්පනා කරනවා. ඔන්න අපි මොකක් හරි කර්මයකට ගිහලා උපදිනවා කියන්නේ ඇෆ්ගනිස්තානේ. කාල වරෙන්කෝ ඊට පස්සේ. ඇයි අප්ගනිස්තානේ ගියාට පස්සේ අපිට ආයි පින් කියන පුලුටක් හම්බ වෙනවාද? සියලු දේෙන් පොඩි කාලෙම ත්‍රස්තවාදී පැටියෙක් වෙයි. ඊට පස්සේ තුවක්කුව අතේ තියන් මරන්න කොට හිතන්නේ. දැන් මේ වගේ කී දහක් අපි ගත්තොත් මේ දැන් අපි ගත්තොත් මෙහෙම තියෙනවනේ සමහර જાතීන්ගේ හිතසුව පිණිස මා උදාාර පුරුෂයන් පහළ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙක්. ලංකාවේ ගත්තොත් දුටුගැමුණු රජුරු වගේ අය පහළ වුණා නේ. සමහර જાතීන් වනසන්න පහළ වෙනවා. ඒ જાති විනාශ කරන කෙනෙක්. ප්‍රභාකරන් එහෙම කෙනෙක් නේ. ಜಾති විනාශ කරන්න පහළ වුණේ. ඒතර ಜಾතියත් විනාශ කළා තමනුත් විනාශ වුණා. එතකොට බලන්න චූටි කාලේ ඉඳලා ඉපදිච්ච ළමයිව නිදහසේ හැදෙන්න නොදී තමන්ගේ වශයෙන් ගත්තේ නැද්ද? දැන් බලන්න මනුස්ස ලෝකෙට ආව මොකක් හරි සංසාරේ පිනකින්. මනුස්ස ලෝකෙට ආවට පස්සේ අහුනේ ත්‍රස්තවාදයට. ත්‍රස්තවාදයට අහු වෙලා ඊට පස්සේ යාට ඒකෙන් නිදහස් වෙන්න බෑ. ඇයි ස්වාධීන වෙන්න විදියක් නැහැ. ඉස්කෝලේ යනකොට මොන ඇදලා ගන්න වරින් මේ මේ රට ಜಾති බේර ගන්න වරින් කියලා උන ಜಾතිවාදීන් ඔළුව මේ විනාශ කළා. පොඩි කාලෙම ඇදලා ගන්නවා. ඒතර චූටි කාලේ ඉඳලා මේ ළමයි ගොළුවේ තියෙන මොකද්ද? සිංහලයේ මරණ සීනෙක ඉන්නේ. ඉතින් ওই සීනි දාලා ඒ ළමයාව ඉතින් පෙන්න මරාපන් කොටාපන් කියලා හරි ගස්සනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ යාපනයේ පැත්තේ ඒ කාලේ පොඩි ළමයින්ගේ උපන්දිනේට අවුරුදු 3 4 ළමයින්ගේ උපන්දිනේට කරන්නේ කේක් එකක් හදනවා ලංකාවේ කේක් එකක්. ලංකාවේ හැඩයට. කේක් එකක් හදලා කේක් එකේ උතුරු පැත්තේ ඔන්න ප්‍රභාකරන්ගේ මූණ දානවා. ඊට පස්සේ උතුරු නැගෙනහිර සම්පූර්ණයෙන්ම වෙන් කරනවා මේක ඊළම කියලා. ඊට පස්සේ මේකේ කෑලි කපලා මේක තමයි පොඩි කාට කණ්ඩ දෙන්නේ. ඒතර චූටි කාලේ ඉඳන් මේ ළමයි විනාශ වෙන්නේ නැද්ද? මොන ධර්මයක්ද? මොන පින්ද? අහලකවත් පිනක් නැහැ. එතකොට ඒ වගේ ගොඩක අපි මෙරිලා ගින් උපන්නොත් විනාසයිනේ. මේ නිසා අනාගත manuss ලෝකේ පින් කරන්නවත් තැනක් නම් ඉතුරු වෙයි කියලා හිතන්න අමාරුයි. සාමාන්‍ය රටේ ලෝකෙ පින් කියලා ගොඩක් දුරට කරන්නේ Tamanගේ නම ගහගන්න එකක් නේද? නම ගහගන්න එකක් කරන්නේ. මම ඒක පන්සලට ගියා. ඉතින් ඉස්සරහ ලස්සන බුදු පිළිමයක් තියලා. බුදු පිළිම ඉස්සරහ ගහලා තියෙනවා ලොකු අකුරින් ඇග්නස් කියලා. ඇග්නස්ද සුවමාවතිද මොකද්ද ගහලා තිබ්බේ? ඒ පූජා පිළිම පූජා කරපු එක්කෙනාගේ නම. ඒක ඉතින් පැත්තකින් අහන්න බෑනේ. එතකොට අපිට පේනවා මේ පිනට වඩා මිනිස්සු කැමති වෙලා තියෙන මොකේද? නමට. එච්චරම මේ පින කියන එකේ අවශ්‍යතාවය තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. පින කරගන්න එක්කෙනා නම ගැන කල්පනා කරන්නේ නම අදාළත් නැහැ. ඉතින් මේ නිසා ඒ පින කරගන්න විදිය බොහෝ දෙනෙකුට හරියට තේරිලා නැහැ. මේ නිසා පින්වත්නි ගොඩාක් පින් කරන්න අපිට හැබැයි මේ මනුස්ස ජීවිතයේදී අවස්ථාව තියෙනවා මේ පින් කළ යුත්තේ ආයි මනුස්ස ලෝකෙට එන්න බලාගෙන නෙවෙයි ධර්මය අවබෝධ කරන මාර්ගයක යන්න බලාගෙනයි ධර්ම අවබෝධ කරන මාර්ගයක යන්න බලාගෙන මිසක් ආයෙ එන්න බලාගෙන පින කළා අපි අපි මේ මනස ලෝකෙට ආපු වාර කියන්න බෑ බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි බොහෝ කලක් මේ ඔබ කළා තියෙන්නේ මහා පොළොවට පස් දීපු එක කිව්වා. ඇයි මැරෙන මැරෙන වාර ගානේ මේ පොළොවට පස් වෙලා යන්නේ නැද්ද? මෑරින් මෑරින් ගානේ මහ පොළොව වර්ධනය කළා කිව්වා. ඔබ ඉපදි ඉපදි මැරි මැරි වෙන කිසි දෙයක් උනේ නැහැ කිව්වා මේ ගමනේ. ඉතින් එහෙම තමයි මෙච්චක් කල් අපි ආවේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ අපිට දේශනා කරන්නේ මොකද්ද? මේ ලැබෙන අවස්ථාවේ අපිට යමක් කරගන්නයි. එතකොට මේ සඳහා අපිට සුදුසුකම් හැටියට තියෙන දුර්ලභම දෙයක් තමයි පින රැස් කර ගැනීම. පින රැස් කරගන්න පුළුවන් දානේ වශයෙන්. ඊළඟට පින රැස් කරගන්න පුළුවන් සීලේ වශයෙන්. ඊළඟට පින රැස් කරගන්න පුළුවන් භාවනා වශයෙන් භාවනා වශයෙන් පින රැස් කර ගැනීමේදී යා තනිකරම මනස මුල් කරගෙන කරන්නේ. පින්වතුන් හිතන්න මේ අපේ අපේ මේ ජීවිතයේ වඩාත් බලවත් කායික ක්‍රියාද වාචික ක්‍රියාද මානසික ක්‍රියාද මානසික ක්‍රියා බුදුරජාණන් වහන්සේක පෙන්වා දුන්නා වඩාත් බලවත් කය නෙමෙයි වඩාත් බලවත් මනස ඇයි මනස පිරිසිදු වුණොත් කයත් පිරිසිදු වෙනවා වචනයත් පිරිසිදු වෙනවා සිතත් පිරිසිදු වෙනවා එතකොට මේ මනස අපිරිසිදු වුණොත් මනසට වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව එකතු වුණොත් කයත් අපිරිසිදු වෙනවා වචනයත් අපිරිසිදු වෙනවා එයාගේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම අපිරිසිදු වෙලා යනවා ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින රැස් කරගන්න කියලා එතකොට අපි පින රැස් කරගන්න ඕනේ ධර්මය අවබෝධ කරන බලාපොරොත්තුවටයි. ඒ කියන්නේ පින රැස් කරගන්න ඕනේ ධර්මය අවබෝධ කරන බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ අපි අපි ගම්මු කෙනෙක් ඔන්න දඹදිව යන්න කල්පනා කරනවා. දඹදිව යන්න කල්පනා කළා සල්ලි එකතු කරනවා යා. දැන් සල්ලි එකතු කරගන්න අතරේ යාට අතරමඟදී තුන නෑ දඹදිව යන්න ඕනේ නෑ සිංගප්පූරු යනවා. එතකොට දැන් එයාගේ කල්පනාව නේද වෙනස ආවේ? දඹදිව යන්න කල්පනා කරන එක්කෙනා සල්ලි අතට ආවට පස්සේ එයා හිතනවා නම් සිංගප්පූරු යන්න. එයාට දඹදිව ගිහිල්ලා ලැබෙන දේ ලබා ගන්න බෑ. මේ වගේ පින රැස් කරන්න ඕනේ හරි ඉලක්කයකටයි. අපි පින රැස් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න මට මේ පින හේතු වේවා කියලා. මොකද හේතුව එහෙම රැස් කරන පිනට විතරයි අපි ඕමනා තැනට ගෙනියන්න පුළුවන්. එතකොට මේ පින රැස් කිරීමේ අපිට ඉලක්කයක් ඉලක්කයක් තියෙනවා. දැන් අපිට පේනවා දැන් අද වුණත් මේ දාන දීපු අයගේ ඉලක්ක බැලුවොත් එimhe බොහෝ දෙනෙක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා කියන අදහස තියෙනවා මේ පින් රැස් කිරීමේදී. එතකොට මේක අපිට බුද්ධ දේශනා ශ්‍රවණය කරන්න ලැබීම නිසා හිතට ආපු එකක් නෙමෙයිද? බුදුරජාණන් වහන්සේගේ දේශනා දැනන සිටියේ නැත්නම් අපි අපි එහෙනම් අපි අපි කරන්නේ එහෙම එකක් නෙමෙයි එහෙනම්. අපි එහෙනම් පතන්නේ සංසාරේ. මොකද්ද පතන? මීට වඩා සවිසක්තිය ඇති ශරීර ලැබේවා. මීට වඩා ලස්සන රූපයක් ලැබේවා. මීට වඩා ලස්සන ගෙවල් දොරවල් ලැබේවා. මීට වඩා හොඳට සමාජයේ ඉහළින් ඉන්න ලැබේවා. මේ වගේ සිතුවිලි අපිට එන්නේ නැද්ද? ඒ වගේ සිතුවිලි අපට ඇති වෙනවා. නමුත් ඒ සිතුවිලි ඇති වුණාට එම අපිට නෑ අපිට ඒක නෙමෙයි යෝනි ධර්මයයි අපිට ඕනි. සසරේ ධර්මය අවබෝධ කරන්න ඕනි කියන අදහසට අපි එන්නේ නැද්ද ඊට පස්සේ? ඒ අදහස අපි එන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දීමෙන්. එතකොට පින්වත්නි අපිට මේ ගමනේදී එහෙම පිනක් මුල් කරගෙන අපි යනකොට පින් රැස් කරගෙන පිනක් මුල් කරගෙන අපි යනකොට අපි ගත්තොත් ඔන්න දැන් දැන් අපි මේ ගත කරන්නේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන කාලේ. ඒ කියන්නේ දැන් දැන් අපි අහලා තියෙනෝනේ 2500ක් බුද්ධ ශාසනය පැවතුණා කියලානේ. දැන් අවුරුදු 5000ක් පවතිනවා කියලා. අපි ගම්මු ඉන්දියාවේ පැවතිච්ච කාලය අවුරුදු කීයක්ද කියලා. ඉන්දියාවේ මාර්ගඵලලාභීන්ගේ හරි විදියට ගත්තොත් දිගටම තිබිලා තියෙන අවුලක් නැතුව අවුරුදු 500යි. ඊට පස්සේ මහායානය ඇවිල්ලා එක එක පුද පූජාවල් ලැබිලා බුදු බව පතන කණ්ඩායම් බිහි වෙලා මේ ගෞතම බුදු සාසනේ ධර්ම අවබෝධ කරන එකට අනතුරු ලක් වෙලා අවුරුදු 1000ක් වෙනකොට ඉන්දියාවේ බුද්ධ ශාසනය විශාල කලබගෑනයකට පත් වුණා. අවුරුදු 1000කින් පස්සේ ඒ කිව්වේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ වගේ වෙද්දී ඉන්දියාවේ ගෞතම බුද්ධ ශාසනය බලවත් ලෙස විකෘති වෙලා ඉවරයි. එතකොට 5000 කතාව ඉවරයි එතනදී. දැන් මේ මීදු මහරහතන් වහන්සේ ලංකාවට නොවඩ ඉන්න බුද්ධ බුදුදහම කියන එක ලෝකේ නැහැ. ඒකෙන් ඉතුරු උනේ. එතකොට ඊට පස්සේ මොකද උනේ? බ්‍රාහ්මණ ආධිපත්‍ය ඇවිල්ලා සම්පූර්ණයෙන්ම බමුණ මොකද කළේ? බමුණ කල්පනා කළා දැන් බමුණ යෝග කර කර තපස් කර කර දැන් බුද්ධ ශාසනය විනාශ කරන්න. මොකද හේතුව රජවරු සිටවරු මේකට තැන දුන්න බමුණන්ට තැන නැතුව ගියා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේක විනාශ කරන්න බැලුවා. බලන්ති දෙවිවරුන් සම්බන්ධ කරගන්න බෑ. ඇයි දෙවිවරු සම්පූර්ණයෙන් කැමති පිනට. දෙවිවරු කැමති ධර්මයට. දෙවිවරු කැමති බුද්ධ ශාසනයට. දෙවිවරුන්ගේ බලය ගන්න බෑ. සුර බලය ගන්න බෑ. බමුණ මොකද කළේ? අසුර බලය ගත්තා. අසුර බලය තමයි ශිව බලය. ශිව බලය අරගෙන මොකද කළේ? අසුර බලය අරගෙන බෞද්ධ බෙලහීනි කළා සියලුම වෙහෙර විහාර ඔක්කොම බෝර ගහලා විපිරෙව්වා. විපිරෝලා විස්තූපයක් තිබිච්ච තැනක් හොයාගන්න බැරි කළා. බිමටම සමතලා කළා. බිමටම සමතලා කළා. සමතලා කළා මේ බුදු පිළිමයක් එහෙම් මෙන් තිබුණොත් මිසක් අර දැනටත් තියෙන බුදු පිළිමයක් වේ බුද්ධ ගාම කිට්ටු කිලෝමීටර් 40ක් වගේ දුරක දැන් මට මතක නෑ මේ ගමේ නම ඒ බ්‍රාහ්මණයෝ කියලා තියෙන්නේ එතන උඩ කන්ද උඩ තියෙනවා මේ බ්‍රාහ්මණයෝ ඒගොල්ලන්ගේ મંદિરයක් හදාගෙන ඒකට ඒගොල්ලන්ගේ කෝවිල් වලට කියන්නේ મંદિર කියලා મંદિરයක් හදාගෙන ඉන්නවා. එතකොට මේ මිනිස්සුන්ට කියන්නේ ඒකට නගින්න ඉස්සෙල්ලා ගලක් අරගෙන අර බුදු පිළිමයට ගහලා යන්න කියලා. අදත් මේ මිනිස්සු කාන්දෙන් ගොඩ වෙනකොට ගලක් අරන් බුදු පිළිමයට හයියෙන් ගහලා යන්නේ. අදත්. එතකොට බලන්න මේ වෛරය කොහොම එකක්ද කියලා. අපි මේ අවුරුදු 5000ක සීනයක ඉන්නවා. හැබැයි ලෝකේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙච්ච හැටි මේ කියන්නේ. ඊට පස්සේ ඔන්න සිය බලය ඇවිල්ලා සංකරාචාර්ය කියන කෙනෙක් ඇවිල්ලා සම්පූර්ණ බෞද්ධ බලයේ සුන්නත් දූලි කළා. නැත්තර නැති කළා. ඊට පස්සේ ඒගොල්ලෝ ලිව්වා බුද්ධ ශාසනය දැන් බැලුවා දැන් බුද්ධ ශාසනය අතුරුදහන් කළා. අතුරුදහන් කළාට මේගොල්ලන්ට බය හිතුණා. ඇයි බුද්ධ ශාසනය ඉන්දියාවෙන් අතුරුදහන් කළාට එක රටක තියෙනවා චුට්ටි රටක. මොකක්ද ඒ රට? ලංකාව. මේ චුට්ටි රටක ඉතුරු වෙලා තියෙනවා. බමුණෝ මොකද කරේ? බමුණෝ කල්පනා කළා හරි වැඩ වෙන්නේ මොම් මේ රටෙන් ගේන්න පුළුවන්. බුද්ධ ආගම. මේ රටෙන් මේ බුද්ධ ආගම ගේන්න බැරි වෙන්න මොකද කරන්න ඕනේ? මේ රටට එරෙහිව වෛරයක් හදන්න ඕනේ. ඔන්න ලිව්ව රාමායනේ. රාමායනේ ලිව්වේ ලංකාවට විරුද්ධවයි. රාමායනේ ලියලා කිව මේ රාම කියලා අපේ දෙවියෝ හිටියා. ඒ දෙවියන්ගේ බිරිඳ හිටියා සීතා. රාවණ කියලා රකුසෙක් හිටියා මේ රකුසන්ගේ ද්වීපේ. ඔන්න ධර්මද්වීපේ වෙනස් කළා. ඊරොස් ධර්මද්වීපේට මොකද්ද නම ඇටුනේ? රකුසන්ගේ ද්වීපය. රකුසන්ගේ අපිත් සමහර විට ඉන්දියාවට ගියාම අපෙන් අහනවා ඕගොල්ලෝ මිනිස්සුනේ අපිට රාක්ෂසෝ ඉන්නේ කියලා. මේ අදට අහනවා මේ අදත් අහනවා. එතකොට බලන්න කොච්චර මේ ඊට පස්සේ මොකද කළේ? ඕක රාමායන මේ රාමායනී සංස්කෘතියෙන් ඉස්සල්ලාම තිබ්බේ. ඊට පස්සේ ඕක දෙමළ භාෂාවට හැරෙව රාමායනම් කියලා. ඊට පස්සේ කාලිංග දේශයේ රජ කෙනෙක් හිටියා. දැන් ওই කාලිංග දේශේ දැන් ආන්ధ్‍ර කියන ප්‍රදේශේ. එතකොට මේ කාලිංග දේශේ ඔරිස්සා ආරන්ද ආන්ධ්‍ර කියන දෙකම දැන් සම්බන්ධයි. පහලින් තමිල්නාඩු ඊට පස්සේ ඒ පහළ වුණා දරුණු රජෙක්, ජාතිවාදී, ආගම්වාදී රජෙක් පහළ වුණා කාලිංග කියලා. මාග කියලා. මාග දකුණු ඉන්දියාවේ මේ රාමායනය අදහන ශිව බලයේ අරගෙන මීට අවුරුදු 800කට කලින් ලංකාවට ආවා. ඇවිල්ලා දැන් ඒ වෙද්දි ලංකාවේ අර දඹකොල්ල පටුනේ තිබුණා බෝධිය, චෛත්‍ය. එතන ඉඳලා විනාශ කරගෙන විනාශ කරගෙන ඇවිල්ලා මේට අවුරුදු 100කට කලින් ලංකාවේ එක ස්තූපයක් නැහැ. රුවන්වැලි සෑය පස් ගොඩක්, සීරුවිල පස් ගොඩක්, සෝමාවතියේ පස් ගොඩක්, තූපාරාමේ පස් ගොඩක්, මිරිසවැටියේ පස් ගොඩක්, ලංකාරාමයේ පස් ගොඩක්, මයංගනේ පස් ගොඩක්, මුතියංගනේ පස් ගොඩක්, කීරිවේර පස් ගොඩක් මේ ඔක්කොම පස් ගොඩවල් වෙන්න, පස්කඳු වෙන්න කොහොම විනාශයක් කරන්න ඇද්ද? කාටවත් හිතා ගන්න බෑනේ අද. අද අපිට හිතෙන්නේ කොහොමද මේ අවුරුදු 7-800ක් මේ විදිහට තිබ්බා කියලානේ. දැන් සේරිවිල කොත්පලන්දලා තියෙන්නේ 1931. රුවන්වැලිසෑය කොත්පලන්දලා තියෙන්නේ 1947. ඊට පස්සේ තමයි කිරිවේර කොත්පලන්දුවේ. ඊට පස්සේ තමයි මහායංගනේ කොත්පලන්දුවේ. සෝමාවතී කොත්පලන්දලා තියෙන්නේ 1980 ගණන් වල. මේ ඔක්කොම එහෙනම් මේ දියුණුව ඇතිලා තියෙන්නේ මේ ඊ타මත්ම මේතක ඊටාත්ම මෑතක නැත්තටම නැති වෙලා ගියා. එහෙනම් ඉස්සරහදී ඒ වගේ නැත්තර නැති වෙන්න බැරිද? පුළුවන්නේ. පුළුවන්නේ ඕන තරම්. එතකොට අපි මේ හිතාගෙන ඉන්නේ කොහොමද ආය ආය ඉපදිලා පින් කරන්නනේ. එහෙම පින් කරගන්න අවස්ථාවක් ලෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේවා තේරුම් අරගෙන අපි මේ ජීවිතේ අවබෝධයක් කරා යන්න අපි මේ අවස්ථාවේ ප්‍රයෝජනෙ ගන්න ඕනේ. එතකොට පින්වත්නි මේ සඳහා අපි කරන්න ඕනේ මොකද්ද? දැන් මම මේ කිව්වේ ඔබට මේ අපේ ජීවිතයේ තියෙන ඉඩකඩ ධර්ම අවබෝධ කරගන්න තියෙන ඉඩකඩ මදිකම. දැන් කරන්න ඕනේ මොකද්ද අපි එහෙනම්? ධර්මය අවබෝධ වීම පිණිස පින් රැස් කරගන්න ඕනේ. පින් රැස් කර ගැනීම පිණිස අපි මොකද්ද කරන්න ඕනේ? කයින් පින් කරන්න ඕනේ. වචනයෙන් පින් කරන්න ඕනේ සිතෙන් පින් කරන්න ඕනේ කයින් වචනයෙන් මනසින් පින් කිරීමේදී අපි මනසින් කරන පින අතර පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මනසින් කරන පින තමයි මෛත්‍රී භාවනාව. එතකොට මේ මනසින් කරන පින මොකද්ද? මෛත්‍රී භාවනාව. මොකද්ද මනසින් කරන්නේ? මෛත්‍රී භාවනාව. කයින් කරන පින තමයි සීලය. කයින් කරන පින මොකද්ද? සීලය. එතකොට කයින් සීල් රකින්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, උදව් උපකාර කරන්න පුළුවන්. එතකොට මනසින් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. මේ නිසා අපි සියලු දෙනා ආන්ගේ කරුණු කරා හිත යොමු කරගන්න ඕනේ. එතකොට පින්වත්නි මේ මේ විදිහට අපි පින කිරීමේදී දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම පුඤ්ඤංචේ පුරිසෝ කෛරා මේ මිනිසයා කරන පිනක් ඇද්ද කෛරා තේතම් පුන පුනං ඒ පින ආයමත් ආයමත් කරන්න මොකද උන්වහන්සේ දේශනා කරන්නේ මේ මිනිස්යන් කරන පිනක් ඇද්ද ඒ පින ආයමත් ආයමත් කරන්න තම්මි චන්දං කෛරාත ඒ පින කිරීමට ආශාව ඇති කරගන්න සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ පින කියලා කියන්නේ සැපයට කියන නමක්. ඒතර පින කියලා කියන්නේ සැපයට කියන නමක්. එතකොට ඔබ මතක තියාගන්න පින රැස් කිරීමේදී අපි මොකද්ද රැස් කරන්නේ නම් සැපය. බුදුරජාණන් වහන්සේ වදාලා පාපංචේ පුරිසෝ කෛරා මිනිස්යා කරන යම් පවක් ඇද්ද? නතං කෛරා පුනප්පුනං ඒ පව ආයායමත් කරන්න එපා කිව්වා. ඒ පව ආයායමත් කරන්න එපා කිව්වා. නතං චන්දං කෛරාද පව කරන්න ආස කරන්න එපා කිව්වා. මොකද හේතුව? දුක්ඛෝ පාපස්ස උච්චයෝ. පව කියලා කියන්නේ දුකට කියන නමක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ දුකට එක දැනක උන්වහන්සේ දේශනා කරනවා දුකට අපි බය නම් දුකට අප්‍රිය නම් දුකට දුකට කැමති නැත්නම් උන්වහන්සේ දේශනා කරනවා රහසේ හෝ එලිපිට හෝ පව් කරන්න එපා කියනවා. එතකොට පින්වත්නි අපි කරන්න ඕනේ මොකද්ද එහෙනම්? පින්. මේ පින් කරන්න තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණෙන්න ඕනේ. පළවෙනිම කාරණේ ඒක. මොකද උන්වහන්සේ අපිට කොයිතරම් ධර්මයේ පිළිබඳ මතකයක් තිබ්බත් වැඩක් නැහැ. අපි පින් කරන්නේ නැත්තම්. දැන් අපි ගත්තොත් කතා කරනකට කතා කරනකට ඔන්න සංස්කාර මේවද විඥාන මෙහෙමයි කියලා වාද විවාද කරගන්න අපිට දකින්න ලැබෙනවා. හැබැයි මේ පින ගැන කිසි අවබෝධයක් නැහැ. පින කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. සමහර විට අපිට දකින්න ලැබෙනවා මේ පොඩ්ඩක් ධර්මයේ ඉගෙනගෙන හරි මාන්නකින් ඉන්නවා. ලබාගත්තු දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපිට හරි වැදගත් වෙනවා මේ පින ගැන අපිට අවබෝධය ඇති කර ගැනීම. මොකද හේතුව මේ ඉපදිච්ච දවසේ ඉඳලා දැන් අපි ගත්තොත් රැයක් කෙලිවෙච්ච වෙලාවක ඉඳලා ආපහු රැ වෙනකම්ම අපිට ලොකු කාල පරිච්ඡේදයක් තියෙනවා. හැබැයි මේ කාලේ අපි හිතනවට වඩා වේගෙන් ගෙවිලා යනවා. එතකොට අපිට කරන්න තියෙන ගොඩාක් ඒකෙදි පින කරගන්න මේ කාලේ යෙදවීමයි. එතකොට පින් අතර පින්වත්නි නිතර පුරුදු කරන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය ඇති කරගෙන බුද්ධානුස්සතිය යෙදීම. ඒක ඒක ඔබ නිතර කරන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන බුද්ධානුස්සතිය යෙදීම. කුමක්ද නිතර කරන්න ඕනේ? බුදාන ඊළඟට හිතන්න ඕනේ ධර්මය. ධර්මය කියන්නේ මොකද්ද? ඈ ධර්මය කියන්නේ මොකද්ද? දැන් ධර්මයෙන් තමයි පින්වත්නි අපිව සතර අපායෙන් ගොඩ දාන්නේ. වෙන එකකට කරන්න බෑ. ධර්මයෙන් තමයි අපි සතර අපායෙන් ගොඩ දාන්නේ. එතකොට ධර්මයෙන් කරන්නේ මොකද්ද? දැන් අපි ගත්තොත් අපි ඊර්ෂ්‍යා කරන්නේ නැත්තම් ඊර්ෂ්‍යා අන්න ඊර්ෂ්‍යා ඇති වෙනවා. ඇති වෙන එකට අපි ඊර්ෂ්‍යාවට අපේ හිතේ තැනක් දෙන්නේ නැත්තම් අපි ඊර්ෂ්‍යාවට එරෙහිව අපි හිතනවා නම් කොහොමද ඊර්ෂ්‍යාවට එරෙහිව හිතන්නේ? මුදිතා මොකද්ද මුදිතා කියන්නේ අනුන්ගේ සැපයට සතුටු වීම ඊර්ෂ්‍යාව ඇති නොවෙන්න නම් මොකද්ද කරන්න ඕනේ අනුන්ගේ සැපේ ගැන සතුටු වෙන්න ඕනේ අනුන්ගේ සැපයට සතුටු වීම තමයි ඊර්ෂ්‍යා නොකර ඉන්න කරන්න තියෙන්නේ අනුන්ගේ සැපයට සතුටු වෙන්නේ නැත්නම් අන්න ඇති වෙනවා හිතේ මොකද්ද කවුරු හරි ඔන්න විභාගයක් ලියනවා. ඔන්න අල්ලපු ගෙදර ළමයා හොඳට පාස් වෙනවා. මේ ගෙදර ළමයා නැහැ. එතකොට අම්මලා මොකද කරන්නේ? ආ බලාපන් අර ගෙදර එක. කියන්නේ නැද්ද එහෙම? බලාපන් කියලා ඔන්න බැලලා ඊට පස්සේ ළමයාට පුරුදු කරන විරිසියා කරන්න. ඊට පස්සේ ළමයාට ඇති වෙන මොකද්ද? ඉරිසියාවක් ඇති වෙනවා අර විභාගේ පාස් වෙච්ච ළමයා ගැන. වෙන්නේ නැද්ද එහෙම? හරියට වෙනවා. ලස්සන්ට ඇදගෙන ගියොත් ඒත් එහෙමයි. කොච්චර මේක පුරුදු වෙලා තියෙනවද කියන්නේ අපි අපිට පේනවා සමහර මේ අර වෙළඳ දැන්වීම් වල දානවා මට හිටපු ගමන් අහන්න හම්බ වුණා මේ කියනවා මේ ඒ ගැමි නෝන කියනවා ආන් අරුන් ගෙනල්ලා ටීවිල් එකක් දැන් ඉතින් යයි දැන් ගමටත් උඩින් පියාඹල යයි කියනවා එතකොට අර මහත්තයක හාමිනේ කෑ ගහන්න එපා අපිත් ගම්ම අර අසවල් තැනට ගිහිල්ලා අපිත් එකක් ගම්මු කියනවා මොකද්ද මේ ගැමිසුවද මොකක්ද මේ ගැමිසුවඳ? ඉරිසියාව. එතකොට ආයතනයක කවුරු හරි කෙනෙක් ප්‍රධානත්වයක් ඉන්නවනම් ඊළඟ එක්කෙනා ඉරිසියයි. ඊළඟට ඊළඟ එක්කෙනා තව එක්කෙනෙකුට ඉරිසියයි. ඉරිසියා වෙච්ච ගමන් මොකක්ද එතන අපි කරනවා කියන්නේ? කැපිලි කොටේ. කැටිලි නේ? එතකොට හැම තැනම මේ ඉරිසියාව තිබුණොත් ධර්මය හැසිරෙන්න බෑ. මේ ඉරිසියාව මිනිසුන් විතර නෙමෙයි තියෙන්නේ. අමනුෂ්‍යන්ටත් තියෙනවා. සත්තුන්ටත් තියෙනවා. දවසක් මට මතකයි මේ එක මේක කාලයක් මම ඔය එකපාර ඔබට මතකද මේ ලুকু පෑවිල්ලක් ආ මීට අවුරුදු 7කට 8කට කලින් හම්බන්තොට පැත්තේ. ආපිල මම මේ අපිට ලැබිච්ච පිරිකර වගේක් තිබිලා තුවා සබන් බෙච්චිට් වගේක් හදේම පොඩි පාසල් වගේක් හදලා යන ගමන් පාරයිනේ පොඩි දරුවෝ දෙන්නේ සෙල්ලම් කර කර හිටියා. මම මේ එන්න පුතේ කියලා කතා කළා. කතා කළා මේ දෙන්නට පාසල් දෙකක් දුන්නා. ඒක තාම ටිකක් ඈත පොඩි කන්දක තව ඉන්නවා පොඩි ළමයි දෙන්නේ සෙල්ලම් කර කර. මංග පුතේ අර මලිලට එන්න කියන්නේ පොඩ්ඩක් මේ තව එකක් තියෙනවා මං දෙන්න. අපිට බෑ. කියලා ගස්සගෙන ගියා. ඒ මොකද්ද? ඊර්ෂියාව. එතකොට මේ වගේ එකක් අපි වුරුදු වුණොත් ධර්මේ නම් හොඳට මතක තියාගන්න ධර්මේ නම් අහලකටවත් යන්න බෑ ධර්මේ. ධර්මයේ මතක තබාගෙන සිටිනවා කියන්නේ වෙන එකක්. ධර්මයේ හැසිරෙනවා කියන්නේ වෙන එකක්. එතකොට ධර්මයේ මතක සබාගෙන සිටී මේක විඥාන මේක නාම රූප මේක සංස්කාර කිය හැබැයි ඊර්ෂියාව තියෙනකන් ධර්මයේ අහලකටවත් එන්න බෑ. එහෙමනම් එයාට මොකද්ද තියෙන්න ඕනේ? මුදිතාව. මුදිතාව කියන්නේ මොකද්ද? අනුන්ට සැපේ ලැබෙනකොට ඒකට තමන් සතුටු වීම. ඔව් තමන්ගේ යටතේ අනුන් සිටීම නෙවෙයි. අනුන්ට සැපේ ලැබෙනකට තමන් සතුටු වීම. මේක තමයි මුදිතා. ඊළඟට ධර්මය කියන්නේ මොකද්ද පින්වත්නි? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ තමයි වෛර නොකිරීම. තරහ, ක්‍රෝධ, පලිගැනීම්, බද්ධ වෛර සිතේ තබා නොගැනීම. මේක ධර්මයයි. එතකොට මේ ධර්මය ඔබට ඇති කරගන්න පුළුවන්කම අමාරුවෙන් තමයි ඇති කරගන්න. මොකද හේතුව සමහර කරුණු තියෙන්න පුළුවන්. මොකද හේතුව සමහර කරුණවලදී ඔබ එක්ක බැනුම් අහන්න පුළුවන් බොහොම නිෂ්කාරණේ. හේතුවක් නැතුව. එතකොට ඔබට ඇති වෙන්න පුළුවන් මොකද්ද? තරහක්. ඇයි මට මෙහෙම කළේ? ඇයි මට මෙහෙම කළේ? ඇයි මට මෙහෙම කළේ කියලා ඇති වෙන්න පුළුවන්. ඇයි මට මෙහෙම කළේ? ඇයි මට මෙහෙම කළේ කියලා හිතනකට හටගන්නේ මොකද්ද? වෛරේ. ඇයි මට මෙහෙම කළේ හිතේක හටගන්නේ වෛරේ. දැන් පසුගිය දවස්වල දැක්කා අර ගෙදරක සැලකුවේ නැහැ කියලා ළමෙක් අර පත්තරේ ගිය මුළු පවුලම පොරෝකෙන් ගහලා මරලා. අයියාගේ පුතාද නංගිගේ පුතාද කවුද? ඒ ගෙදර ආපිලව සැලකුවේ නැහැ. කියලා ගෙදර ඔක්කොටම පොරව පහරවල් ගහලා මරලා. ඒ මොකද හේතුව? ඇයි මට මෙහෙම කළේ? ඇයි මට මෙහෙම කළේ කියලා. ඇයි මට මෙහෙම කළේ කියලා සිතවිල්ල එන්නේ නැහැ. එයාට ශ්‍රද්ධාව තිබ්බනම්. ශ්‍රද්ධාව තිබ්බනම් එයා මොකද්ද හිතන්නේ? මේක තමයි සසර. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක තමයි මේ සසරේ දුක් විඳ විඳ යනවා කියන්නේ. මේ දුකෙන් එතර වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. එතකොට බලන්න ධර්මයේ අල්ලන එක්කෙනා ඇයි මට මෙහෙම කළේ ඇයි මට මෙහෙම කළේ කියලා හිතන්නේ ඒ හිතන එක්කෙනා අහක තියෙන ප්‍රශ්නයකට පැටලෙනවා. දැන් බලන්න හිතලා සේරිවාණිජය කච්චපුටයි වෙලදාම ගියා. වෙලදාම ගියාම කච්චපුට කියන්නේ ටිකක් කට්ටෙක්. එතකොට සේරිවාණිජය ඉන්නවා. එතකොට මහා බෝසතාණන් වහන්සේත් වෙලින්දෙක්. වෙලින්දගේ යාළුවෙකුත් සිටියා. ඊට පස්සේ මොකද අර යාළුවා රන්තලියක් වංචා කරන්න හැදුවා මිනිස්සෙකුට නේ. එතකොට මියා මොකක්වත් දන්නේ නැහැ බෝසත් වෙලෙන්ද. බෝසත් වෙලෙන්ද ගිහිල්ලා මොකද කළේ? එයාගේ සීළු බඩු මුට්ටුයි සල්ලි ඔක්කොම දීලා ඒ රන්තලිය අරන් ගියා. එතකොට අර කපටි මිනිස්සයා ඒකේ අයිතිය හිතෙන් අරගෙන ඉවරයි. ඒ කපටි මිනිස්සයා මොකද කළේ? ඒ ගෙදරට ගිහලා කිව්වා ගෙනිල්ලා අර ජකඩ කබල වලල්ලා දීලා යන්නම් කිව්වා ආපිය එකේ. එතකොට ඒ ආච්චි මොකද කිව්වේ? ආච්චි කිව්වා නෙදකින් ඔබේ යකඩ කබල. යකඩ කබල නෙමෙයි කිව්වා මේ මොකද්ද? මේ රන්තලියක් කිව්වා බලාපන් කිව්වා නුඹ වගේ නෙමෙයි කිව්වා. හොඳ අන්න වෙලදම් කරන් නුඹ ඉගෙන ගනින් කිව්වා ගිහිල්ලා. ආන් අසවලාට මේ බලාපංකු අපිට දීපු වල්ලුතුගේ මේ බලාපංකු අපිට දීපු සල්ලි. අපිට යකඩ කබලක් කියලා වංචා කර කළා ගියා කළා නේද මේ යන්න හදන්න කිව්වා. එතකොට මොකද්ද මේ පුද්ගලයා කටින් කියුණේ? කවුද මගේ රන්තැලි අරන් ගියේ? ඕන්න කියවන මොකද්ද? මගේ රන්තලිය. ඊට පස්සේ යනකට බෝසතාණන් වහන්සේ ගොඩ වෙනවා ගඟෙන්. අර පුද්ගලයා කෑ ගැහුව තොටියට මෙහෙට හරවන්න කියලා. බෝසතාණන්ස දැනගත්තා මේක නම් ආරවුලක්. අනේ අපි ඉක්මනට යන් කිව්වා. ගියා තොටියා. ආර පුද්ගලයා ගත්තා වැලි අරගෙන වැලි මිටිම ලෝගෙන දාත් කූරු කාගෙන මැරුණා heart attack හැදලා මැරුණා. ඒ වෛරය ආපු හැටි දැක්කනේ. දැන් කොහෙද දේවදත්ත? නිරේ. නිරේ ඉන්නේ කොච්චර දිගට ශරීරේ යොදුන් 100ක්. එතකොට බලන්න මේ පටන්ගත්තු දේ කෙලවර වෙන්නේ කොහෙන්ද? දුකෙන්. ඒ මොකද හේතුව? ඇයි මට මෙහෙම කළේ? ඇයි මට මෙහෙම කළේ කියලා හිතනකම් වෛර හට ගන්නවා. ඒ නිසා ඇයි මට මෙහෙම කළේ නෙමෙයි හිතන්න තියෙන නිසා. නුඹනාඩන් නුඹනාඩන් නුඹට හොඳ පාඩම් සසරේ යනවට. ආන් එහෙම කල්පනා කළා නම් එයාට එකපාරට මතක් කරගන්න අවස්ථාවක් ලැබෙනවා මොකද්ද? ධර්මයේ මතක් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද හේතුව? මේ ලෝකේ සාධාරණ නැහැ. සාධාරණ නැති ලෝකයක සාධාරණත්වය පතාගෙන සිටීම තුළ තමයි මෙයාට මේ වෛර හටගන්නේ. එහෙම නැතුව මෙයා ලෝකෙන් අයින් වෙන්න කැමති එක්කෙනෙක් නම් දැන් ධර්මය අවබෝධ කරනවා කියන්නේ මේ ලෝකෙන් අයින් වෙන්න මාර්ගයක් හදාගන්න එක නේද? එතකොට එයා කල්පනා කරන්න ඕනේ සාමාන්‍ය මිනිස්සෙක් කල්පනා කරන විදිහට නෙමෙයි. එයා වෛර කරන්න යන්නේ නැහැ. එකට එක කරන්න යන්නේ නැහැ. පලි ගන්න යන්නේ නැහැ. එතකොට අනිත් දැන් එහෙම ඉන්නකම අනිත්‍ය අවසනෝ. ඇයි අනේ ඔයා ඔහොම ඉන්නේ? එහෙම අහන්නේ නැද්ද? ඔයා නිකන් නීච වෙනවා. ඔයා නිකන් නිකන් බාල් දිනන ඔහොම නිස්සද්ද ඉඳලා ඔයා පොඩ්ඩක් ඒකට මේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා අර ලෝකෙත් එක්ක පැටලිච්ච අය අපිව පටලවන්න හදන්නේ නැද්ද? ලෝකෙත් එක්ක පැටලුණු අය අපිව හදනවා ප්‍රශ්නවල පටලවන්න. හැබැයි ලෝකෙන් ඈතර වෙන්න කල්පනා කරන එක්කිනා කල්පනා කරන්න ඕනි සංසාරේ මං කොච්චරනම් මේ විදිහට පැටලි පැටලි පැටලි මේ ප්‍රශ්නවල ගිහිල්ලා ඇද්ද? එතකොට පින්වත්නි, එතකොට තමයි මේකේ අර්ථය අපිට ගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්මයේ හැසිරෙනවා කියන්නේ උඩුගම් බලා යනවා. යන රටාවට යනව නෙවෙයි. යන්නට අතම එකට එක කිරීම, ඊර්ෂ්‍යා කිරීම, පල්ලි ගැනීම, වෛර කිරීම, ක්‍රෝධ කිරීම, බද්ධ වෛර ඇති කරගෙන මේක තමයි යන රටාව. මේකෙන් අනිත් පැත්තට හැරෙන එක තමයි උඩුගම් බලා යෑම. එහෙම යන්න පුළුවන් එක්කෙනාට තමයි මේ අතිශයින්ම දුෂ්කර වූ, ඊතර වීමට අතිශයින්ම දුෂ්කර වූ, නොහැකි වූ මේ සසර දුර්ගයෙන් යම් ප්‍රමාණයකට හරි ඊතර වෙන්න සකස් වීමක්වත් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකට තමයි මේ වෛර නොකිරීම, ඊර්ෂ්‍යා නොකිරීම, ක්‍රෝධ නොකිරීම මේවා ඇති කරගන්නේ. එතකොට මේ විදිහට අපි මොලේ හොඳට නුවණ පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කාටද? ප්‍රඥාව තියෙන එක්කෙනාටද? ප්‍රඥාව නැති එක්කෙනාටද? ප්‍රඥාව තියෙන එක්කෙනාට ලෝකේ ලෝකයේ බලන කෝණයෙන් එක එක ඒවා කියයි නේ. ලෝකේ බලන කෝණයෙන් එක එක ඒවා කියයි. නිවටයි කියයි. ඉදිතර නෑ කියයි. එක එක ඒවා කියයි. ඇයි ලෝකෙ ඉදිතරයි කියලා කියන්නේ ඔය පැනගෙන ගිහිල්ලා ගහ ගන්න මිනිස්සුන්ටනේ. නේ? ඉවසන එක්කෙනාට ලෝකේ කවුරුත් කියන්නේ නෑ නේම. නමුත් ප්‍රඥාව තියෙන කෙනා හැම නෙමෙයි නුවණින් කල්පනා කර කර එයා නුවණින්ම විමස විමස විමස තමයි මේ ගමන යන්න ඕනේ. ඉතින් අර්ථමානි හරි අමාරුයි ධර්මයේ සීකරගෙන යනවා කියන එක. මොකද හොඳ කළත් බනිනවා නොකළත් බනිනවා. ඉතින් එහෙම එකක් තමයි මේ ලෝකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ පින්දහම් කිරීමේදී ඔන්නෝවා මතක තියාගන්න. ඊර්ෂ්‍යා කරන්න එපා. ඊර්ෂ්‍යා කිරීම වෙනුවට මුදිතාව පුරුදු කරන්න. වෛර, ක්‍රෝධ, බද්ධ වෛර ඇති කරගන්න එපා. ඒක අතාරින්න. ඒක අතහැරලා සම්පූර්ණයෙන්ම අපි දක්ෂ වෙන්න ඕනේ මේ මෛත්‍රියෙන් වාසය කරන්න. මොකද හේතුව මෛත්‍රිය තුල තමයි අපිට දෙවියන් අතර උපදින්න ඕන අවස්ථාවක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අවස්ථාවක් නැහැ. වෛර ක්‍රෝධ එක්ක කිසිම අවස්ථාවක් ඒකේ පැටලෙනවා. පැටලෙනවා මිසක් ඒක ඉවර වෙන්නේ නැහැ. මේ නිසා ඔන්න අපිට ධර්මයේ හැසිරෙනවා කියන්නේ ඕවා. ඊට පස්සේ ධර්මයේ හැසිරෙනවා නම් ඊළඟට බොහොම හොඳයි මේ නියතමානීකම. නියතමානීකම කියන්නේ මොකද්ද? ඔව් මම මම මමයි මේක කළේ මටයි මේක කිය කිය අර මාන්නෙන් ඉන්නවනේ සමහර අය. එහෙම නැතුව සිටීම ධර්මයේ හැසිරීමේදී ගොඩාක් උපකාරී වෙනවා. එතකොට යා මේ බුදුරජාණන් වහන්සේව සිහි කරමින් ධර්මයේ සිහි කරමින් යන්න ඕනේ. මොකද හේතුව පින්වත්නි මෙතන අපි අමාරුවෙන් හරි කරගන්න ඕනේ ಗುಣධර්ම දියුණු කරගැනILLයි. මොකද අපිට මේ තියෙන අපේ හැකියාව මත කරන්න පුළුවන් දේවල් තියෙනවා. මොකද අපි හැකියාවට කරන්න පුළුවන් දේවල් තමයි අපි කරන්න ඕනේ. එතන අපි උත්සාහ ගන්න ඕනේ මොකද්ද? ಗುಣධර්ම දියුණු කරගන්නයි. ඉතින් ಗುಣධර්ම දියුණු කරගන්න ගියාම තමයි මේකට අභියෝග තියෙන්නේ. ගුණධර්ම දිනු කරගන්න ගියාම අභියෝග තියෙනවා. අපි ගත්තොත් ඔන්න ගෙදර ධර්මයේ පුරුදු කරන්න එයා හිතාගෙන ඔන්න දැන් මෛත්‍රී දිනු කරන්න පටන් ගන්නවා කියන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් කඩාගෙන වැටෙනවා. අර තියෙන මානසිකත්වය එහෙමම අවුල් වෙලා යන්න. වෙනවද නැද්ද? වෙනවා. එතකොට අපිට ඒකෙන් බේරෙන්න අපිට තියෙන්න ඕන ඉවසීම. මොකද අපිට ඉවසන අඳුනගන්න මේක මේ මගේ මේ ධම්මකටම බාධා පිනිසයි මේ තියෙන්නේ කියලා අඳුනගන්න ඕනේ. හැබැයි අපි මේවා කටින් කියන්න පටන් ගත්තොත් මං උදේපට කිව්වනේ. කටින් මම නම් මට බෑ මේක කරන්න මම නම් මේකෙන් ඉක්මනට ඈතර වෙනවා. අනේ මට නම් සසරක් එපා කියලා ඔහේ අර හිතරිදුනාම කියවනවනේ. ආන්ගේ කියවිල්ල තුල ප්‍රශ්නේ වැඩි වෙනවා. කොහොමද මේ ප්‍රශ්නේ වැඩි වෙන්නේ? සමහර විට අපේ මැරිච්ච ඥාතීන් අපිට බැල්ම හිලාගෙන ඉන්නවා අපි කෙරේ ආදරෙන්. එතන අපිට තේින්නේ මේක. අපිට තේරෙන්නේ එතකොට අපි කියනවා අනේ මට නම් මේ සසර ගමන එපා මට නම් මේකෙන් ඈතර වෙන්න ඕනේ අනේ ඇති කියා කී කියවනවා අපි. කියවනකොට අර මැරිච්ච ඥාතින් කලබල වෙනවා. අනේ මෙයා එහෙනම් මේ ඈතර වෙන්නයි යන්නේ. මෙයා මේ නිවන් දකින්නයි යන්නේ. එහෙම අපි කිව්වා කියලා නිවන් දකින්න ලැබෙනවද එහෙම? වෙන්නේ නැහනේ. මේ නිවන් දකින්න යන්නේ මෙයා නිවන් දැක්කොත් මට ආයේ මෙයාව දකින්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ දන්නේව නැහැ මේ ඕන ලෙඩ හැදෙනවා. ඔන්න ඊට ඔන්න කියයි කොන්දේ අමාරුවක් හැදෙනවා කියයි. ඔන්න අසනීප වුණා කියයි. බේත් කරනවා සනීප වෙන්නේ ඊට පස්සේ නැති ප්‍රශ්නයකට වැටෙනවා. දැන් මන් දන්න එක හාඳුරු කෙනෙක් හිටියා. ඒ හාඳුරු හරියට මේ පින්දහම් කරගෙන හිටපු කෙනෙක්. ඒ හාඳුරු පිරිසට කිව්වා මම මට අවුරුද්දක් දෙන්න මට භාවනා කළා මට මේකෙන් ඈතර වෙන්න ඕනේ ඉක්මනට මම මේ ඔක්කොම වැඩසටහන් වලින් මේ අයින් වෙනවා කියලා ඒ හාඳුරු අයින් වෙලා සක්මන් මලුවක් හදාගෙන භාවනා කරන්න පටන් ගත්තා. සුමානය. හරියටම දවස් හතේ ඇදගෙන වැටුණා කොන්ද කැඩුණා දැන් ඉතින් ඇඳි. ගමන ඉවරයි. මම ඒ හඳුරන කිව්වා හාමුදුරනේ මේකේ වැරද්ද සිද්ධ වුණේ උභාන්සයගෙන් උභාන්සයේ කට වැරදුනා කියලා. අපි අහලා තියෙනවා දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් ඒ වගේ දැන් නිකන් වන්දනා ගමනටත් කට වරද්ද ගන්න එපා කියලා තියෙනවනේ. සීකාලේ සිරීපාද යනකට කොච්චර කට පරිස්සම් කරගෙන කිරිකෝඩු කියලා ඉස්ලාම යනකට වෙනම පුරුදු කරගෙන මුකුත් කියන්න එපා කියලා. එහෙම යන සසරෙන් එතරින් කොච්චර කට පරිස්සම් වෙන්න ඕනද එහෙනම්. ඉතින් ඒ නිසා ඒ ගැන අවබෝධයක් අපට තියෙන්න ඕනේ. එහෙම ඇති කරගෙන තමයි මේ සංසාර ගමන පිළිබඳ යම්කිසි තේරුම් ගැනීමක් අපි කරගෙන තමයි යන්න ඕනේ. මොකද හේතුව මේක අපට තේරෙන්නේ නැහැ. කොයි විදිහේ බාධාවක් කොතනින් ඇති වෙයිද කියලා හොයන්න බෑ. ඒකට තමයි අපි පින්දාම් කර කර හිමින් හිමින් උන්න සීලාදී ගුණ දන මොන අට සීල් ආරක්ෂා කරනවා. අට සීල් ආරක්ෂා කරගෙන ඔන්න සීල්පද සමාදන් වෙලා ඔන්න සීල් මුදවන වෙලාවට ඔන්න මිදෝලා ඔන්න දෙවියන්ට ඥාතීන්ට ඔක්කොටම පින් දෙනවා. ඊට පස්සේ ඔන්න දානය මානයක් දුන්නත් ඔන්න දෙවියන්ට බබුන්ට පින් දෙනවා. ඔහොම වෙනකොට මොකද වෙන්නේ? පිනට ආස කරන පිරිසක් Taman වටා එක් වෙනවා. එතකොට ඔන්න පිනට අපි ඉක්මනට ඉක්මනට යොමු වෙනවා. එහෙම පිනට යොමු වෙනකොට ටිකෙන් ටික අපේ පින් බලේ වැඩි වෙනවා. ඊට පස්සේ අපි පුරුදු කරනවා නම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සීලය ගැන හොඳට මෙනෙහි කරගෙන ඉන්නවා නම් දන් දෙනවා නම් ඊළඟට දේවතානුස්සති යෙදෙනවා නම් ඔන්න මරණින් මත්තේ අපි ගිහිල්ලා උපදින්න ඉඩ තියෙනවා කොහේද? දිව්‍ය ලෝකේ. පහළ තැන්වල නෙවෙයි මේ කිව්වේ. පහළ තියෙන්නේ අසුර ලෝකේ. දැන් මනුස්ස ලෝකේ ආශ්‍රිතව තියෙන්නේ වැඩිපුර මොන ලෝකෙද? අසුර බලෙමි. අසුර බලෙ තමයි පුද පූජා වලට වැඩ කරන්නේ. එතකොට මම මේ කියන්නේ චාතු මහරජගෙන් ඉහළ. තවතිසා යාම තුසිත නිම්මාන රති පරිණිමිත වසවත්ති ආදී දිව්‍ය ලෝක. ඒ දිව්‍ය ලෝකත් එක්ක වර්තමානයේ මිනිස්සයාගේ සම්බන්ධයක් නැහැ. මොකද හේතුව? අර බ්‍රාහ්මණය කරපු වැඩෙන් අසුර බලයේ බලවත් වුණා සුරය එළෙව්වා. දැන් සුරයන්ට එන්න බෑ ලෝකේ. හරි අමාරු ඇති. ඉතින් අපි ඒ සුර බලයේ මේ ලෝකෙට ලබා දෙන්න තමයි අපි විශාල පින්කම් කළේ. දැන් සුරමාවතී ලොකෝ පින්කම් කළා අපි ලෝක ගොඩක් දෙවිවරුන්ගේ සම්බන්ධතාවයේ මනුස්ස ලෝකෙට අරන් දෙන්න අපි මහන්සි ගත්තා. නමුත් ඉතින් අපිට ඒක හරියටම කරගන්න පුළුවන් වුණාද කියන්නේ අපිට තේරෙන්නේ නැහැ. මොකද හේතුව ඒවට එන්න බාධා අපිට හොයන්න බෑ. ඉතින් ඒ නිසා මේ ලෝකයේ තුල තියෙන අසුර බලය. ඒක නම් 100% පැහැදිලි එකක්. හොඳ කරන්න හරි අමාරුයි නරක කරන්න ඕන තරම් උදව් තියෙනවා. සුර බලය තිබ්බනම් ඒක නෙමෙයි වෙන්නේ. හොඳ කරන්න උදව් තියෙනවා. අද හොඳට ගොඩාක් උදව් අඩුයි. ඉතින් මේ නිසා මේ ඒ අර දිව්‍ය ලෝකවල තියෙන ස්වභාවය හරි වෙනස්. බුද්ධ දේශනාවලින් තමයි අපි මේවා ඉගෙන ගත්තේ. දිව්‍ය ලෝකවල තියෙනවා මේ අද පොයනේ අන්න අද අද දිව්‍ය සභාව රැස් වෙනවා. දිව්‍ය සභාව රැස් වෙනකොට දිව්‍ය සභාව රැස් වෙද්දී අනිවාර්යයෙන්ම මේ දිව්‍ය සභාවක ධර්ම දේශනාවක් තියෙනවා. එතකොට මේ දිව්‍ය සභාවලට ඉහළ මාර්ගඵලලාභී දෙවිවරු ඉහළ දිව්‍ය ලෝකවලින් පහළ දිව්‍ය ලෝකවලට වඩිනවා. එහෙම වැඩලා පහළ දිව්‍ය ලෝකවල දෙවිවරුන්ට සමාධිය දිනු කරන හැටි කියලා දෙනවා. දැන් එතකොට ධර්මයේ ආස කරන දෙවිවරු මොකද කරන්නේ? එතනට යනවා. ගිහිල්ලා ධර්මයේ දිනු කරලා සමාධිය වර්ධනය වෙනකොට ඒ දෙවියන්ගේ කුසල් බලය වැඩෙනවා. වැඩුණාම මොකද වෙන්නේ? එයා එහෙන් චුත වෙලා බඹලුවට යනවා. ඊට පස්සේ ඒදි කරන්නේ ධර්මය අවබෝධ කරලා පිරිනවම් පානවා. මේ වගේ බොහෝ ඉක්මනින් සසරින් එතර වෙන්න මාර්ගයක් තියෙනවා. හැබැයි මේ මාර්ගයේ තියෙන දිවි ලෝකෙන් උඩටයි. මනුස්ස ලෝකේ අන්තම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු වෙච්ච ටික විතරයි. මොකද අපිට මේ දැන් අපිට ප්‍රශ්න අහන්න අවස්ථාව දුන්නාට පස්සේ අපිට තුන්ඩු කෑ ලියනවනේ. අපිට හිතාගත හැකි එතකොට මේ රටේ තියෙන දැනුම මොකද්ද කියලා. ඒ කවදාවත් ඒවේ අවබෝධයක් ඇති ප්‍රශ්න නැහැ. එතකොට අපිට ඒකෙන් තේරුම් ගන්න මොකද්ද මේ මිනිස්යන්ට මේ ධර්මයේ ලබා ගන්න තියෙන අවස්ථාවල් ගොඩාක් අඩුයි කියන එකයි. ඉතින් මේ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන්මයි සලස්ම අල්ලගන්න ඕනේ. දේවතානුස්සති වඩන හැටි මම පොඩ්ඩක් කියන්නම් ඔබට. ඒක බුද්ධ දේශනාවේ තියෙනවා. ඔබ අහලා තියෙනවද මේ සීක බල පහ? සීක බල සීක කියලා කියන්නේ හික්මෙනවට. සීක කියන්නේ මොකද්ද? ධර්ම මාර්ගයේ හික්මෙන එක්කිනාට තියෙනවා එයා වැටෙන්නේ නැති වෙන්න එයාව රඳවා තබන කරුණු පහක්. ධර්ම මාර්ගය තුල රඳවා තබන කරුණු කීයක් තියෙනවද? පහක් තියෙනවා. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන යාගේ සිටී ඇති පැහැදීම. දෙවෙනි එක තමයි යාගේ සීලය. තුන්වෙනි එක තමයි යාට බුද්ධ දේශනා ගැන තියෙන දැනුම. සුත, සද්දා සීල සුත. හතරවෙනි එක තමයි ත්‍යාග. පස්වෙනි එක තමයි ප්‍රඥා. යා නුවණින් කල්පනා කරන විදිය. එතකොට මේ පහෙන් යුක්ත කෙනා බුද්ධ දේශනාවේ විස්තර වෙනවා මේ පහෙන් යුක්ත කෙනා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා චාතුමාරාජිකා තාවතිංස යාම තුසිත නිම්මාන රති පරිණිමිත වසවත් ආදී දිව්‍ය ලෝක තියෙනවා මේ දිව්‍ය ලෝකවල ඉපදුනා මේ මනුස්ස ලෝකේ ඔය ශේක බලපහ තිබිච්ච අය එතකොට මනුස්ස ලෝකේ ශේක බලපහ තිබිච්ච අය දිව්‍යයන් අතර ඉපදුනා එතකොට මේ දෙවියන් අතර ශේක බල පහ තියෙනවා දැන් දෙවියන් අතර තියෙනවා ශේක බල පහ දෙවියන් අතර දෙවිවරු අතර තියෙන ශේක බල පහ තමා තුලක් තියෙනවා තමා තුල තියෙන ශේක බල පහ දෙවියන් තුල තියෙනවා කියලා ගලප ගලප සිටීම එහෙම ගලප ගලප ඉන්නකොට තමාගේ ජීවිතේ ලස්සන්ට හැදෙනවා කුමක් පිණිසද මරණින් මත්තේ දෙවියන් අතර ඉපදීම පිණිසයි මේක හරී ಉಪකාරී වෙනවා අප කාටත් මරණින් මත්තේ දිවියෙන් අතර උපදින්න අපි ඔක්කොටම උපකාරී වෙන දෙයක්. එතකොට යම්කෙදීකින් දැන් බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා දෙවිවරු කියනවා අනේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහිච්ච කාලවල නැත්නම් ශාසනය නැති කාලවල දිව්‍ය ලෝකේ දෙවිවරු හොගාන අඩු වෙනවා කියනවා. දිව්‍ය ලෝකෙට යන්න පිරිස නැහැ කියනවා. අසුර ලෝකයේ කියන වැඩි වෙන්නේ. වැඩි වෙනවා කියන අසුර ලෝකය. අසුර ලෝකයද මොකද්ද? මේ පහත් පෙළේ භූත වෙන්න භූත ලෝකය. එතන මේ ඒක කියන වැඩි වෙන්නේ. මිනිස්සු ආශ්‍රය කරගෙන ඔය මිනිසුන්ට කරදරකම් කටළු දාලා පුද පූජාවල් වලින් ජීවත් වෙනවා. එහෙම ලෝකයක් තියෙනවා. අද ඒ ලෝකේ තමයි බලවත්. එතකොට බුදුරජාණන් වහන්සේට දේශනා කරන දෙවිවරු වෙන භාග්‍යතුන් වහන්සේ නමුත් මේ ධර්මයේ තියෙනකොට මේ දිව්‍ය ලෝකෙ පිරෙනවා කියනවා. දිව්‍ය ලෝකෙ පිරෙනවා කියනවා. එතකොට බලන්න මේ දිව්‍ය ලෝකයට මිනිස්යන්ට යන්න තියෙන අවස්ථාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බැබළුනොත් විතරයි. උන්වහන්සේගේ ධර්මයේ බැබළුන් නැත්තම් දිව්‍ය ලෝකෙත් එහෙම මිනිසුන්ට වැහිලා යනවා. කොච්චර දිවි ලෝකෙ වැහිලාද ගියේ කියනවා නම් මට මතකයි අපි මහමෙවුනාව පටන් ගත්ත මුල් දවස්වල අපි මේ දේවතානුස්සී විස්තර කරනකොට සමහර අම්මලා හරි කෝලහල කළා මට. ඒව කොහෙද කියලා ඇහුවා කොහේ කරන්නද කියලා ඇහුවා දිව්‍ය ලෝකවලට ගිහිල්ලා. දිව්‍ය ලෝකවල ධර්ම අවබෝධ කරන්න බෑනේ කිව්වා. එතකොට තමයි අපි මට මතක් කරලා දෙන්න අම්මා හේම කොහොමද කියන්නේ දිව්‍ය ලෝකවල ධර්ම අවබෝධ කරන්න බැරි නම් බුදුරජාන් වහන්සේගේ එක ගුණයක් අයින් කරන්න වෙනවා කිව්වා. මොකද්ද? සත්‍ය දේවමනුස ඒවා අපි ඔක්කොම මතක් කර කර දුන්නේ. නැත්තම් කිසිම දෙයක් ගැන හිතන්න ශක්තියක් තිබුණේ නැහැ ජනතාවට. ඊට පස්සේ මම කෝ දෙවියන්ගේ මිනිසුන්ගේ සාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ? දෙවියන්ගේ මිනිසුන්ගේ සාස්ත්‍රුන් වහන්සේ උනේ දෙවියන්ට ධර්මය අවබෝධ කරන්න පුළුවන් නිසානේ. එතකොට අපිට මෙතෙක් කල් ආරංචි උනේ කොහොමද? දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්න බෑ. ධර්මය අවබෝධ කරන්න පුළුවන් මනුස්ස ලෝකේ විතරයි. හරි වැරදි අදහසක්. මනුස්ස ලෝකේ තමයි ධර්මය අවබෝධ කරන්න පුළුවන් පහළම තලේ. මේ තමයි ධර්මය අවබෝධ කරන්න පුළුවන් පහළම තලේ. මේ තලෙන් ඉහළට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එතකොට බුදුවරු මෙහික පහළ වෙන්නේ මොකද? මෙතන ඉඳලා ඉහළට තමයි ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ. බුදුවරු පහළ වුණ දිව්‍ය ලෝකෙක ඉතින් මිනිසයාට කවදාවත් එහෙනම් ධර්මය අවබෝධ කරන්න ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුවරු මනුස්ස ලෝකෙම පහළ වෙන්නේ. බුදුවරු වෙන ලෝකයක පහළ වෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්නේ කොහෙද? මනුස්ස ලෝකේ. ඉතින් මනුස්ස ලෝකේ පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දිව්‍ය ලෝකවල ගිහිල්ලා ධර්මය කියනවා. බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ධර්මය කියනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නුනේ විද්‍යබල සම්පන්න ශ්‍රාවකයෝ. ඒ ශ්‍රාවකයම කරලා තියෙන මුගලන් මහරහතන් වහන්සේ දැන් විමානවත්තු කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප විඳින ඒ ඒ දිව්‍ය ජීවිත ලබාගෙන ඉන්න අයගේ විස්තරය අහගෙන ඉල්ල මිනිස්සුන්ට කියපුවා. එතකොට ඒව අහලා මිනිස්සු මොකද කරන්නේ? පින්දහම් කරනවා නේ. පින්දහම් කර කර කල්පනා කරනවා දිව්‍ය ලෝකෙට යන්න. සැප විඳින්න නෙමෙයි. දිව්‍ය ලෝකෙට ගියාම එයාට එතන සැපක් එක්ක ධර්මයේ තියෙනවා. දැන් බලන්න හිතලා අපට සැපක් එක්ක ධර්මයේ තිබ්බොත් නේද මේක අල්ලගන්න ලේසියි. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවද මේ ධර්මයේ දුක අවබෝධ කරන්න දුක් විඳින්න කියලා තියෙනවද? නෑනේ. දුක අවබෝධ කරන්න දුක් විඳින්න කියන එක ඒක අන්තයක්. ශරීරයට දුක් දීම උන්වහන්සේ අන්තයක් කියලා පෙන්වන්නේ. දුක අවබෝධ කරන දුක් දුක් විඳින්න නෙමෙයි තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසිරෙන්නයි තියෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසිරෙනකොට සැපසිය යන ප්‍රතිපදාවක්. ඒක දුකසිය යන ප්‍රතිපදාවක් නෙවෙයි. ඒක සැපසී යන ප්‍රතිපදාවක්. එතකොට මේ සැපසී යන ප්‍රතිපදාවක් තුල තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තියෙන්නේ. එතකොට ඒ අනුව යා කල්පනා කරලා නුවණින් විමසලා බලලා දැන් දෙවියන් අතරට ගියත් දැන් මනුස්ස ලෝකෙ වගේම තමයි දෙවියන් අතරට ගියත් දිව්‍ය ජීවිතත් අනිත්‍යයි. ඒවා නිත්‍ය නෑ. නමුත් ඉතින් හරියට ධර්මයේ තේරුම් අරන් ඉන්න ඕනේ. ධර්මයේ තේරුම් නොගත්තොත් එතනදී ආ රැවටෙනවා. දැන් මනුස්ස ලෝකෙ ගත්තොත් එimhe අවුරුදු 50කටක් මේ ජීවත් වෙන අපි මේ අපි ඉස්සරහ කොච්චර මැරෙනවා පේනවද මිනිස්සුනේ මේ වාහන ඇක්සිඩන්ට් හැබැයි මට පේනවා මේ ඉස්සරට වඩා මිනිස්සු මැරෙන ප්‍රමාණය නම් වැඩි. එහෙම තේරෙන්නේ නැද්ද ඔබට? අපි පොඩි කාලේ මිනිස්සු මෙච්චර මැරෙන්නේ නැහැ. දැන් මැරෙන ප්‍රමාණය වැඩි. වාහන වල හැප්පෙන ප්‍රමාණය වැඩි. අසනීප වලින් මැරෙන ප්‍රමාණයත් වැඩි. එතකොට අපිට පේනවා මේ මිනිස්සුන්ගේ මරණ ප්‍රමාණය තෙන්න එන්න වැඩි වෙනවා. හැබැයි මිනිස්සු ජීවත් වෙන්නේ හැමදාම ඉන්න වගේ. ඉතින් මේ අවුරුදු 50 60 මිනිස්සු මෙහෙම මුලාවටපත් වෙනවා නම් දිවි ලෝකේ දෙවිවරු ගොඩාක් මුලාවටපත් වෙලා ඇති ධර්මයේ දරගන්න ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච අය. හැබැයි ධර්මයේ තේරෙන අය එහෙම කරන බව හිතන්න අමාරුයි. ඒ ඉතින් අනිත්‍ය කියන දේ හැමතැනම අනිත්‍යනේ. ඒ දිව ලෝකෙ ගියත් මේ ඇස කන නාසය දිවකය මනසනේ තියෙන්නේ නේ. මිය ඔක්කොම අනිත්‍ය වෙලා යනවා. එතකොට ඒ ඒ අනිත්‍ය වෙන දේවල් අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඒදිත් පුළුවන්. එයි බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ අවබෝධ කරගන්න උපකාරී වන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මිනිස්යන්ට ඇසිරෙන්නත් පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවියන්ට බ්‍රහ්මයන්ට ඇසිරෙන්නත් පුළුවන්. හැබැයි දැනට තියෙන එකම අවස්ථාව තමයි දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ තියෙන එක. මනුස්ස ලෝකේ නම් ඉඩක් නැහැ ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඉඩ තියෙන්නේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ විතරයි ආරක්ෂාව තියෙන්නේ. ඒ නිසා අපි හොඳට මතක තියාගෙන මේ කාරණාව මේ මේ ජීවිතේ අවබෝධ කරගන්න උපකාරී වෙන විශේෂ දෙයක් තමයි මේ ධර්මය ඉගෙන ගන්න අතරේ දැන් අපට ඔබට මේ අද මේ මේ ධර්ම දේශනාවේදී මම ගොඩාක් ගැඹුරු කාරණා කිව්වේ නෑ. මම ඔබට කරුණු ටිකක් පැහැදිලි කරලා දුන්නා මේ සසරේ තියෙන භයානකකමයි ඊළඟට මේ දිව්‍ය ලෝකයේ උපදින්න තියෙන වාසියයි ඊළඟට ඒ සඳහා පින් රැස් කර ගැනීම ගැනයි ඔබට කියා දුන්නේ. පින අතර එකක් තමයි මෛත්‍රිය. දැන් අපි සියලු දෙනා මෛත්‍රී භාවනා කරන්න සූදානම් වෙනවා. සාදු